දැයි ගෞතමීය සංඝ රත්නයේ අවසරයි පාසක මාත්‍රු සම්බන්ධ කරන අපි ඊට ලදලද අවස්ථාවේ සෙනසුරාදා ඇත්තටම කියන හතහමාරේ ඉඳලා නම් වෙනකන් අපි ධර්ම සාකච්ඡාවක් කරගෙන පුරුද්දක් තිබුණා. පොය දවසට කරේ නැහැ. නමුත් අද ඒකේ පොඩි වෙනස්කම් දෙකක් සිද්ධ වෙලා තියෙනවා. අද පොය දවස වුණත් ධර්ම සාකච්ඡාවක් කරනවා විශේෂයෙන්ම පෞගේ ටිකේ මගහැරිච්ච නිසා මෙල්බන් වලින් දිගින් දිගටම අහන්න පටන් ගත්තා. මේ පෙරේද මං කෝ ඌ තියෙනවා කියලා මට මතක වුණා මං හිතුවේ හෙට පොයි කියලා. පොයි රටේ පොයිනේ. පස්සේ අපේ කැලෙන්ඩරේ පොයි අද නිසා ඊට පස්සේ ආයෙ මං කියලා ඇරියා එහෙනම් පැයක් පහු වෙනවා කියලා. ඉතින් දැන්වත් ඒගොල්ලෝ සම්බන්ධ වෙලා තියෙන පොඩ්ඩක් නැතර කරලා తాවකාලිකව ඒගොල්ලෝ තාපටිකේ සම්බන්ධ වෙයි. අපි නිසා අද අතහමාන දල 9 මාර නිකන් අඩු ගන්න පවත්නවා. මොකද මේ පින්න පාත්‍රේ යන්න තියෙන නිසා කැමති නම් ඉතින් ඒගොල්ලෝ කැමති නම් ඊට පස්සේ ඉන්න පුළුවන්. ඉතින් ඒකදී අපි සාමාන්‍ය චාරිත්‍රයේ තියෙන්නේ මුල් විනාඩි සුවල්පයේ විවස්ථාව කියවලා ඊට පස්සේ අපි උදාන පාළිය පටන් ගන්න තියෙන දැන් ධර්ම සාකච්ඡාවේ මාතෘකාව සඳහා ඉතින් ඒකට අපි ආරාධනා කරමු උදාන පාළි ගාතාවක් ඉදිරිපත් කරගන්න. සියලු දෙනාගේම දැනගැනීම පිණිස මම විවස්ථාව කියවනවා මේ යෝගාශ්‍රමයේ කතිකාවතේ දෙවනි කොටස ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්ම දේශනා ආරාධනා ආදිය සුදුස්සේ සලකා අනුලෝමික අනනුලෝමික අනනුලෝමික ගී සංසර්ගයේ සිඳුනවනසේද සුවවිනිශනාදියට හසුනෝසේද ඔවුන් සමග සම්බන්ධය කරගතිය යුතුයි. සිතේ පරිවර්තනය සිතේ පරිවර්තනය ඉතා සැහැල්ලු වෙමින් ගිහි නොගිහි හැමදෙනාම දිනකුහාම ගිහසිත ප්‍රේමයෙන් මුසුසු යාල්කම් සාදා නිරත යුතුය. විෂභාගයන් හාද සභාග වූද බාල තරුණයන් හාද රහස්සී නොබිය යුතු න වට්ටති හසන්තේන ගත්තන්ති චේව ගන්තුම් චේව ගන්තුම් චේව නිසීදිතු වත්තුස්මින් හසනීයස්මින් මහිත මත්තුන් මෙහිත මිහිත මත්තුන්ට වට්ටති මිහිත මත්තන්ති වට්ටති මිහිත මත්තන්ති වට්ටති යුරෙන් ආරාමේද ගමේද සුදුසු කරුණක් වූ මද සිනාව තෙරුවන් සරණයි කොට මට නගා සිනාව නොකරේ අපි විවස්ථාව කියවන්නේ නම් අහුම්කක් දෙන්න ඊට පස්සේ අපි සාමාන්‍ය ධර්ම සාකච්ඡා පටන් ගන්නවා ඈ සල්ලේකම් අච්ඡං කියන අපමත් කියන වික්ඛුන කප්පියේ පින කාතබ්බ පියෙහි න කාතබ්බ කප්පියේ න කාතබ්බ ආම්සත්කාය ලෝලත හොඳයි යුහෙයින් කැප දෙහිද ලොල් නොවිය යුතුය තාක ගෝමලු හැමදින් ගඳදුම් මල් පහන් ඈද උදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතු ගමේ මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම කීම් ආදී කතාද විෂභා කතාද නොකළ යුතුය වැඩිමහල් සංඝන් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ ඉඳගෙන කතා කළ යුතුය දරුවන් නැගාල්ලා ආදර නොදැක්විය යුතුය අන්‍යයන්ට ආබාධ ඇති වෙනසේ නොහැදෑරිය යුතුය තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදිය නොකරන වැඩිමහල්ලන් නොවිචාරා නොකල යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතුය. ඇතුළත හට ගන්නා අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදිය යුතුය. පිටත ඇතිවන අධිකරණද ඇතුළත කලහාදිය පහළවනසේ වැඩ නොකළ යුතු කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතුය. ධර්මයේ පිළිබඳ වූ ශාස්ත්‍රය පිළිබඳ වූ පැනක් ඉදිරිපත් වූ කල්ලි වැටි තියන්ගේ පැවරීමක් නැතිව Taman ඊට සම්බන්ධ නොවිය යුතු තීරණයට නොබැසිය එන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතු සෝබන්තේ වන රාජනෝ සෝබන්තෝ වනං රාජානෝ සෝබන්තේ වනං රාජානෝ මුත්තාමණි විභූසිත යතෝ සෝබන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනුවෙන් සීලාභරණයම නානා ප්‍රකාර අංග භූෂණ පරික්ෂකාර භූෂණ ආදී නොකළ යුතුයි. අත්ත කිලමතානුയോഗයට අයත් වන කෂ්ට වෘත දුෂ්කර දුෂ්කරාසනාදිය වර්ජනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම කුරුදු කළ වර්ධ නැති ගිලන්කම් ආදී සුදුසු කරුණක් නැතිව දිනචරියා කිසිලෙසකින් කඩ නොකළ යුතුය බහැර ගමන් නැවැත්තිය යුතු පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කල්ලි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතු සිතේ පහළ වැටීම ආධ්‍යාත්ම ගුණ సంతානයේ වැටීමද හේතුව නැහින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා හිත පිළියම් කළ යුතු තමා වඩන කර්මස්ථාන හා රකින්න දුතාංග ආදී ආචාර්ය උපාධ්‍ය ආදීන්ටම සෙස්සන්ට නොදැනන්සේ කළ යුතුය දවස් නම් යන්නේ සංඝ සභාව. පොත කියවන්නේ. න වික්කවේ කේනචි පරියායන ජාත රූප රජතං සාදීතබ්බං වදාළ බැවින් රණ්ඩගී මිලමුදල් පිළිගැනීම මුදල් සම්මාදම් කිරීම සිවුරු පිළිකර පොත්පත් ආදිය මුදලට දීම අරමුදල් පිටවීම මුදල් දැනුම් පිළිගැනීම බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කවර සැකයකින් හෝ මිලමුදල් සම්පූර්ණ පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුය පිරිවෙන් විශ්වවිද්‍යාලාදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මෙහි ශිෂ්‍ය පිරිස නොයා සිටිය. අනවසරයෙන් යමෙක් ගියේ වී නම් නැවත බාර නොගත යුතුයි. යෝගාශ්‍රමයේ කාර්ක සභාවේ අනුමැතිය ඇතිවම අභිනව සෙනසුන් ඉදි කිරීම හෝ බාර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව නොමැතිව හිතුමතේ ඉදිකරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකරගත යුතුය. විහාරාධිපති තනතුරු පරිදි අපි දිගටම ව්‍යවස්ථාව කියනවා අහුම්කම් දෙන්න පෞද්ගලිකව හෝ ශිෂ්‍යාන ශිෂ්‍ය પરම්පරාවට අයත් වන ආරාම ආරාම විහාර විහාර ඉඩකඩම් පවරා නොගත යුතු නැවතී සිටින තැනකින් අන්තනකට යෑමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන ආ යුතු සේවිචාරීන් ඇවිදින අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නියමය පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මානිකායේ ලේඛකාධිකාරින් වහන්සේ වෙත දැනුම් දිය යුතුය. භික්ෂු සාමයේ සංගම් ලේඛනයක් වර්ෂයේ අවසාන මාසය තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේඛකාධිකාරින් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිණු උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුලදී ඉදිරිපත් කළ යුතු බැවිණු යෝගාශ්‍රමීය සේනාසනයන්හි පැවිදි වූවද උපාදි වූවද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳව වාර්තාවක් නොපමාව කාරක සභාවට ඉදිරිපත් කළ යුතුය. ගරු උපසම්පදා විනය කර්මය සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණ්‍යක සම්ප්‍රදාන සම්ප්‍රදායනුකූලව යෝගාශ්‍රමීය ගරු උපසම්පදා විනය කර්මය සිදු කළ යුතුය. බාහිර භික්ෂු සාමණේරවරුන් ගරු උපසම්පදා විනය කර්මය සඳහා ඇතුළත් නොගත යුතුය. බද්ධ සීමා සම්පූර්ණ කිරීම, පැවිදි කිරීම ආදී ශාසනික ගවීන කර්මයන් සිදු කිරීම. ලෝ තෙරුවන් සරණයි. ලයින් එක පොඩ්ඩක් කරදර කරනවා. නමුත් අපි ඉවසලා බලමු. දැනීම ඇතිවෙන සිදු කළ යුතුය. යෝගාශ්‍රමීය සියලු සේනාසනයන්හි යෝගාවචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සීගැන්විය යුතුය. මෙහි નિયમિત ව්‍යවස්ථාන් බෙදමින් අකීකරු වන ශිෂ්‍යයන්ට තුන්යල දක්වා අවවාද කොට වර්ධ ඔහුගේ අත්පොතේ සටහන් කළ යුතු නැවත වර්ධෙහි යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතුයි. මහතෙරුණුවද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවා ගත යුතුයි. යෝගාසනිය කතිකාරුත් සාදු සාදු සාදු. අපි න උදාන පාළියේ අද දෙවෙනි ගාථාවනේ. අද උදාන පාළියට අහුම්කම් දෙමු. මාතෘකාවක් මතු කරගන්න අදහසයි. පාළි කියවලා පාළි ගාථා විතරක් කියලා සිංහලෙන් දාන්න කියනවා. යදා වේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ ගාක්මනස්ස අතස්ස කංකා වපයන්ති සබ්බා යතෝ කයං පච්චයානං අවේදීති ද්විතීය බෝධි සූත්‍රේ මා විසින් මෙසේ අසන ලදී එක් සමයකී භාග්‍යතුන් වහන්සේ අභිසම්බෝධියට පැමිණ පළමු කොටම ගුරු ගුරුවැල් දනාවුගේ නිල්දලා හෝතර බෝරුක් මුල වසනසේක ඒ සමයෙහි භාග්‍යතුන් වහන්සේ රහත් ඵල සමවත්ව විනාශයේක් සතියක් එක් පළඟින් හුන්සේක් වෙති. ඉක්බීති භාග්‍යතුන් වහන්සේ ඒ සතිය ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගී සිට රැ මැදින් යම්කි මෙසේ මෙය නොමැති කල්හි මෙය නොවේ. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ යයි ප්‍රතිලෝම ප්‍රතික්ෂ්‍ය සමුප්පාදයේ මොනවට මෙහි කළසේක. හේ කෙසේ දෙයක් අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධය වේ. විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධය වේ. නාම රූප නිරෝධයෙන් සඩායතන නිරෝධය වේ. සඩායතන නිරෝධයෙන් ස්පර්ශ නිරෝධය වේ. ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වේ. වේදනා නිරෝධයෙන් තෘෂ්ණා නිරෝධය වේ. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේ. භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ. ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස යන මොහු නිරුද්ධ වෙත්. මෙසේ මේ සියලු දුක්ඛ ස්කන්ධයන්ගේ නිරෝධය වේ යනුයි. ඉදිරි භාග්‍යතුන් වහන්සේ මේ හැම අයුරින් මේ අර්ථය දැන යෙවෙලෙහි මේ උදන් අනුසේක. කෙලස් තවන වැර ඇති දහන් වඩන බ්‍රාහ්මණයාට යම් සනේක බෝපකි දහම්හි උපදිද්ද එකල්ලි යම් හේකින් හේ ප්‍රත්‍යයන්ගේ නිරෝධය පිළිවිදීයේද එහෙයින් ඔහුගේ සියලු දුක සියලු සැක දුරව යේ යනුයි. අපි මතක් කරා නිකන් සාමාන්‍යයෙන් දල හැඳුන්වා දීමක් මේ උදාන පාළිය කියන එකට උදාන පාළිය කියලා කියන්නේ මේ සරුවචනාංශයේ කෙනෙක් කරබයා දේශනා කරන එක නෙවෙයි. ඒක නිකන් අර එක විදිහක සතුටු උදානයක් සිද්ධියක් වෙනකොට ඉබේම හිතට ධර්මතාවය පහළ වෙනවා. ඒක නිකන් ස්වභාව సౌందර්යයක් ගාතාවක් විදිහට කවියක් විදිහට තමයි ඉදිරිපත් වෙන්නේ. එතකොට අහන්නෙක් නැහැ. එහෙම නැත්නම් හිටියට ඒ කෙනාට එල්ල කරලා නෙවෙයි අනික් සූත්‍ර සඳහන් කරලා තියෙනවා භගවතු සූර්ය සූර්ය දේව සූර්ය දෙවියන් අරබයා මේ අසුරේන්ද්‍රයාට දේශනා කරයි කියලා. එතකොට අරයා අරබයා මෙයාට දේශනා කරයි කියලා මේ හේතුව නිසා මෙයාට දේශනා කර කියලා එල්ලයක් තියෙනවා. උදාන පාළි වල එහෙම කිසිවෙක් අරබය දේශනා කරන්නේ නැහැ කිසිවෙකුට දේශනා කරන්නේ නැහැ හුදු ධර්මතාවය ලස්සන මේ පරිසරයක ඉන්න මනුස්සයට කවි හිතවිලි පහළ වෙනවා වගේ సౌందర్యාත්මක හිතවිලි පහළ වෙනවා වගේ ඒක ධර්මමය සංසිද්ධියක් ඒ නිසා නවංග සත්තු සාසනය එකක් විදියට සලකනවා බොහෝම වටිනා ධර්මතා නිකන් බුදු කෙනෙක් බුදු කෙනෙකුට කතා කරනවා වගේ තියෙන. පෘථග්ජනෙකුට හෝ වෙන කෙනෙකුට කතා කරනවා නෙවෙයි ඉතින් ඊට පස්සේ ඒව සමහර විටක ඔහොම යට ඇගියුවත් ඇති මේ ගාතාවක් වශයෙන් මතුනට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ උපස්ථානයේදී උපස්ථායකත්ව ඉල්ලනකොට උන්වහන්සේ දේශනා කරලා තිබුණා කොතනක හරි සමන්නේ හරවචනන්ගේ බණක් කිව්වොත් ඒක ඇවිල්ලා මට ආපහු කියන්න ඕනේ කියලා. ඒක නිකන් මේ බරපතල ඉල්ලීමක්. එහෙමනම් මම ඔබ වහන්සේට උපස්ථානය කරන්න හැබැයි මට ඔබ වහන්සේගේ ආරාධනා බාර ගන්නත් බෑ. මං එහෙම ආරාධනාවක් කළොත් බාර ගන්නත් ඕනේ. මොන වගේ නිකන් මේ අමතර නීති ටිකක් දාලා තමයි ගත්තේ. මොකද පාරමිතා පුරාණ ආපු කෙනා බුදුරජාණන්සේ කිව්වා ආනන්ද කරනවා හොඳයි කියලා. ඉතින් ඒක එකක් නිසා ආනන්ද ස්වාමීන් වහන්සේට මේක කියනවා. මෙන්න මෙහෙම මම විවේකීව ඉන්නකොට මට ආනන්ද මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වුණා කියලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේත් ඇත්තටම නිකන් තින්තපෝන කඩදාසියක් වාගේ වැටිච්ච දේ ටක් ගාලා අල්ලගන්නවා. ඒක ආයේ නෑ මේ ජරාවක් මොකද සෝවාන් මාර්ගස්ත බලස්ත බුද්ධලෙක් නිසා. ඊට පස්සේ ධර්ම සංගායනාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ ඒවම් මේ සුතං කියන හඳුන්වා දීම දාලා මා විසින් මෙසේ අසන ලදී සරුවචනanse නිල්ලලා හෝතිර මෙහෙම විවේකී වෙඳලා රාත්‍රී මධ්‍යම යාමේ උන්වහන්සේට මෙහෙම එකක් පහළුණා කියලා ඉතින් ආනන්දanse හඳුන්වා දීමෙන් පස්සේ ඒක අපිට ඉදිරිපත් කරා ඊට පස්සේ සංගීතකාරක ස්වාමීන් වහන්සේලා මේවා කටපාඩම් කරන්න ඇවිල්ලා ඊට පස්සේ මාතලේ අලිවිහාරයේදී තමයි යෝග ඉස්සලාම පොතකට වැටුනේ ඒ කරලත් පස්සේ දැන් අවුරුදු 10 කණක් කියලා තියෙනවා ඉතින් මේවා ඒ දවස්වල කිරුවේ පුළුවන් තරම් කටපාඩම් කරනකොට. ඉතින් කටපාඩමේ තියෙන දක්ෂකම කියන්නේ ඉස්පිල්ලක් කියලා පිල්ලක්ක් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් දැන් ওই පුත්වල පොඩි පොඩි වෙනස්කම් වෙලා තියෙනවා නම් පාට නානා පාඨා කියලා අහසවල් පොතේ මෙහෙම තියෙනවා මේ පොතේ මෙහෙම තියෙනවා කියලා ඔක්කොම තියෙනවා මිසක් එකක්වත් අස් කරන්නේ. මොකද කොයි එකද හරිද කියලා කියන්න අපිට අයිතිවාසිකමක් නැහැ මොකද ඒක සර්වඥ විෂයක් නිසා. නමුත් මේ ગાථා උදාන ગાථා හරි නිබ්බාන පරිසංයුත්තයි ශුන්‍යතා ශුන්‍යතා පරිසංයුත්තයි ඒ නිසා විශාල දාර්ශනිකයන් අතර මේ වාදවලට ලක් වුණා. එහෙම නැත්නම් මේ සාකච්ඡාවට ලක් වුණා. ඒ වගේම හරිම සුන්දරයි. ඒ නිසා సౌందర్యාත්මක පැත්ත අය මේව එකතු කරා. ඒ නිසා නවංග සත්ව සාසනිකයන් බුද්ධ දේශනාව කොටස් 9ට කැඩුවොත් එක කොටසක්. ඊටාම පුංචි කොටසයි. මේකේ ગાථා 81යි තියෙන්නේ. නිදාන කතා සහිතව අපි එදා කතා කරේ නැත්නම් පළවෙනියෙන් සඳහන් කරේ පටිච්චසමුප්පාදයේ මේ කම්මවට්ට කිලේශවට්ට විපාකවට්ට ඇති වෙන හැටි. කර්ම රැස් වෙන හැටි. ඒ කර්ම නිසා පස්සේ විපාක බවට වපත් වෙලා ඊට පස්සේ කෙලෙස් නිසා කර්ම ඇති වෙනවා. කර්ම නිසා විපාක ඇති වෙලා ඉතින් සංසාරේ යනවා. දැන් සර්වචනාංශයේ දේශනා කරනවා මේ චක්‍රයේ මේ විසම චක්‍රයේ දැති එහෙම නැත්නම් ඒක තියෙන මේ අර කැඩුවොත් ඇති වෙනා වගේම නැති වෙන පැත්තට කොච්චර කාලයක් මේවා දීර්ඝ ගියත් හරියට දැනගෙන මේවා කඩලා දැම්මොත් සංසාර වටේ කැඩෙන්න පුළුවන්. කෙලස් කපන්න පුළුවන්. එතකොට විපාක නැති වෙනවා. කර්ම කිලයස විපාක නැතිලා යනවා. ඉතින් ඒක හරි මේ ඇතිවීම දකින්නකොට නම් බය හිතෙනවා. ඒ මොකද කොයි අවස්ථාවේදීත් ඕනම වෙලාවක කෙලස් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ ඇති වෙන හැම අවස්ථාවකම කෙලස් නැති කරන්නත් අවස්ථාවක්. ඒක නිසා සර්වඥාන්සේ මේක දේශනා කරන්නේ බයක්, චකිතයක්, බීරු තත්ත්වයක් ඇති කරන්නේ නෙවෙයි. ඇත්තටම ඉතින් පෞකාරකම නිතනගෙන කෙනාට එහෙම ඇති වෙනවා සංවේග ඇති වෙනවා. නමුත් එළඹ සිට 100කින් යුක්තව සති සමාධිය උණු කරපෙන්නා තේරෙනවා මේ සෑම තැනකම ගැටයක් වදින්න අවස්ථාවක් තියෙනවා වගේම ගැටේ ලියෙන්න අවස්ථාවක් තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා අපි රේන්දයක් ගොතාන යනකොට හැමතැනම රේන්දකාරයා පුඩුවක් ඉතුරු කරගෙන තමයි යන්නේ. ඒ පුඩුවට දාලා ඊගාවෙකින් අතපුවාම ඒක පුඩුවක් වෙනවා. ඊගාට දාපුවා ඒක පුඩුවක් වෙනවා. පුඩුවෙන් අදින්න අදින්න අදින්න මේ ගැටේ තද වෙනවා. නූලෙන් ඇද්දොත් ගැටේ ලියෙනවා. ඒක නිසා හරියටම දක්ෂ වෙන්න ඕනේ නූල ගහලා රේන්දි වියා ගන්න. ඒ වගේ තමයි අපි තකතිරුකම ඊටාම දක්ෂව කරනවා. ඒ වෙනුවට පුඩුවෙන් අදිනවට නූලෙන් ඇද්දොත් අදින්නම ඕනේ නෑ අල්ලපු කොටම ගැලවිලා ඉවරයි. අල්ලපු ගාම මේක ඇද්දත් නැදත් ඊට පස්සේ ගැලවෙනවා. ඉතින් අපි අර පුරුද්දට අර පුඩුව සම්පූර්ණ ගතියක් තියෙන නිසා අපි හැම වෙලාවෙදිම සංසාරෙදී පැවැත්ම සහ නඩත්තුව පිණිස අර පුඩුව තමයි ඇදලා අල්ලගෙන ඉන්නේ. නමුත් සර්වඥාන්සේ කියනවා පුඩුව තියෙනවා වගේම හැබැයි තනි නූල තියෙනවා තනි නූලෙන් ඇද්දා නම් ඕක ගැලවෙනවා. ඉතින් අපිට ඒක හරි භයානකයි. එහෙම ගැලවෙනවා දකින්න අපිට චකිත උපදිනවා, තනිකම් උපදිනවා, බය උපදිනවා, අනිශ්චිතකම් උපදිනවා, නිදිමතට හැරෙනවා, සැක උපදිනවා. ඉතින් ඒ නිසා අපි ඇත්තටම නූල අල්ලනව නෙවෙයි. අල්ලනකොටම සාලවනවා. අල්ලනකොටම ඉන්න බෑ හිතෙනවා. වෙන වෙන දේවල් හොයන්න හිතෙනවා. ඉතින් ඒ නිසා මේ නූල අල්ලලා විතරක්මදී මේකෙන් ගැලවෙන ඔය මෙජික් කරන ගිය වැඩ සේරම දිගෑරෙන බව බුදු කෙනෙක් ළඟ ඉඳලා නැත්තම් බුද්ධ ශ්‍රාවකෙක් ඉඳලා ආරසා කරලා කියන්න ඕන ඔන්න ඔය තමයි පොට. ඕක අල්ලනකොට මෙන්න මෙහෙම වක්කාර ගතිය එනවා, බය එනවා, තනිකන් දෝෂ එනවා. ඉතින් එහෙමනම් ආරසාව කියලා අල්ලන්නේ පුඩුව. පුඩුව අල්ලපු ගමන් ගැටේ තද වෙනවා. ඒක තමයි අන්තෝ ජටා බහි ජටා ජටායි ජටිතෝ පජා. ඇතුළතත් ගැටවට ගන්නවා පිටතත් ගැටවට ගන්නවා ගැටෙන් ගැටේ තද කර ගන්නවා මේ මෝඩ ජනතාව. නමුත් මේ හැම ගැටයක් ළඟම අල්ලනවා නම් නූල තියෙනවා. නූලෙන් අද්දපාණි පැටය. ඉතින් මේ දෙක අතර මාරුව තමයි ඔය සම්‍යක් දෘෂ්ටි කියලා කියන්නේ. ඉතින් මේ දොළසාකාර මේ සාමාන්‍ය 12කට දාලා තමයි පටිච්චසමුප්පාදේ කියන්නේ. නමුත් ඊට ඉස්සෙල්ලා ඒකේ මූල ධර්මෙ පෙන්නනවා. මේ නැති කල්ලි මේ නොවන්නේ. ඒකේ මොකද්ද පාළිය තියෙන්නේ? අන්තිම නෙවෙයි ගාථාපදයට ඉස්සරහා තියෙන ගැන. අස්මින් අසති ඉදන්න හෝති. ඉතිමස්මින් අසති ඉදං න හෝති ඉමස්මින් අසති ඉදං න හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති ඒක තමයි අතර පරිසම්පාදයේ තේමාව. මේ නැති කල්ලි මේ නොවන්නේ මේ නිරුද්ධ වෙන කල්ලි මේ නිරුද්ධ වන්නේ. ඒකේ ආස්තික වැත්ත අස්මින් සති ඉදං හෝති අස්මින් uppajjati ඉදං uppajjati. මේ ඇති කල්ලි මේ වන්නේ මේ උපදින කල්ලි මේ උපදින්නේ. ඒක තමයි ඉස්සලා කියලා දුන්නේ. ඒක තමයි අපි ගැටේ මේ පුඩුව ගහ ගහ ගහ ගහ යන හැටි. රේන්ද ගොතන හැටි නැත්තම් ඔය මේ මේ වූල් ගොතන කොටත් ඒක තමයි. ඒ ඒ පුඩුවෙන් තමයි යන්නේ. මේ මහාන කොටත් මැෂිමේ උඩ නූල ඇවිල්ලා වදිනකොටම යට බොබින් එකෙන් කොක්කක් වදිනවා. උඩ නූල යනකොටම යට බොබින් එකෙන් කොක්කක් වදිනවා. ඉතින් යට බොබින් එක නූල් නැත්තම් වැඩි වැඩි වැඩි වැඩි යනවා නෝ මැස්ම නැහැ. නූල අල්ලපොන් ගැලවිලා යනවා. ඉතින් අපි අර යට බොබින් එකේ දාගන්න ටික තමයි ඔය බැංකු ගිණුම් රක්ෂණ සංස්ථා දරුමල්ලෝ පොත්පත් මේ එකතු කරන් තියෙන උපදී සම්පත්තිය ටික තමයි යට බොබින් එකේ තියෙන නූල්. ඉතින් ඕක වැඩන තාකල් උඩින් එන නූල ලොක්ක ගහ ගහ යනවා. ඒක හේට උපදි කියන වචනේ හරුවචන සඳහන් කරලා තියෙන්නේ මේ ඒ උපදි නැත්තම් මායя කොච්චර කෙලස් මේ පැල කරගෙන පැල කරගෙන ගියත් මුල් බහින්නේ නැහැ. ඉතින් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ බොබින් එක පුරවන එක. මම මට බැංකුව ගිණුමක් තියෙනවා අරසාව සඳහා. නැත්නම් මම මැරිච්චම රක්ෂණ සංස්ථාවේ මාව බලා ගන්න. එහෙම නැත්නම් මගේ දූ දරුවෝ මාව බලා ගන්න. නැත්නම් වතු පිටි බලා ගන්න. නැත්නම් මගේ නිලයේ මට හම්බෙන පෙන්ෂන් එකෙන් මාව බලා ගන්න කියලා ඒක පුරවනවා. පුරවලා ඉවරලා ඉතින් අර උඩින් කොක්ක එනකොට වෙන්නේ බොබින් එකේ නූල තියෙනවනම් ඒක අහන්න දෙයක් නැහැ. අර ප්‍රතිවියනකොට ඒත් බොබින් එක එහාට මෙහාට යනවා හැම වෙලාවෙම බොබින් එක හදලා තියෙන බොහොම ලස්සනට අර නූල් දෙක ඉස්ටිච් කරා මැදි රිංගනවා. එහාට ගහනවා මෙහාට ගහනවා. බොබින් ඉවරෙච්චාම ආයෙ එකක් දානවා ගහනවා. ඉතින් එතකන් වේනවා. ඒ බුදුරජාණන්සේ කියන්නේ මේ වියමනට මේ සිබ්බණී කියලා වියමංකාරී. ඉතින් වියමංකාරී හරියට වග බලා ගන්නවා අයි අපේ උපදි ටික, අපි කියන ඇසෙට්ස් ටික. එහෙම නැත්නම් අපි මේ භව සම්පatti කියලා කියනවා. මේ භව සම්පatti තියෙන තියෙන්න කොක්ක වදිනවා. ඉතින් ඒක මේ කාට හරි හරියට වැදුනොත් ඉතින් ඒ මිනිස්සු අහනවා ඉතින් එහෙමනම් දරුවන් සලකන එක වැරදිද? කීයක් හරි හම්බ කරලා බැංකුවේ සල්ලි දාන එක වැරදිද? එහෙම නැත්නම් රක්ෂණ සංස්ථාවේ ගාණක් තියෙන එක වැරදිද? කසාද බඳින එක වැරදිද කියලා සම්පූර්ණ මේ සමාජ විරෝධී ධර්මයක් දේශනා කරනවා කියලා මේ කියන්නේ ඒක පැවතීමට සම්පූර්ණ පවතින ලෝකෙට විරුද්ධ වෙන දෙයක් කියලා මේ බුදුහාමුදුරුවෝ පිළිබඳ ධර්මයේ පිළිබඳව කියන කෙනා පිළිබඳ සැක උපදිනවා. ඒ හරි අමාරුයි යත්තන කියලා දෙන්නේ මේවා තිබුණට බදා ගන්න එපයි කියලා. ඒවා තිබුණට ඕනකට වැඩියේ මේ මාව අරසා කරයි කියලා හිතුවොත් එතනයි කොක්ක තියෙන්නේ. වස්තු විලීපට ප්‍රශ්නයක් නැහැ. ඒක අපිට ඉන්ද්‍රිය ගෝචර වුණාට පස්සේ තමයි ඒක අපිට කර්ම වෙන්නේ. එහෙනම් අනින්ද්‍රිය ප්‍රතිබද්ධ කිසිම වස්තුවක් අපිට කර්ම රැස් කරන්නේ නැහැ. වස්තු කොච්චර තිබුණත් ඒව මමේ කියාගන්න නැතුව මගේ කියන්නේ නැතුව මගේ ආත්මය කියාගන්න නැත්තම් වචනේ නෙවෙයි ක්‍රමයෙන් ක්‍රමයෙන් අතහැරලා ඒක කොච්චර වටේ හිර වෙලා අපි ගැන ආදරෙන් හරි තරහෙන් හරි බලන්නේ කියත් කොක්ක වදින්නේ නැහැ. ඉතින් ඒ නිසා සරුවචනන්ද කියන්නේ එව්වා මිනිස්සු දෙවිදරුව මරන්න කියලාවත් බංකුගෙන මිසු කරන්න කියලාවත් නෙවෙයි. ඔයත් මට හිතන්න එපා තක්කු මුක්කදී ඔය උදව්ව ලැබෙයි කියලා. වෙන්නේත් නැහැ. ඒක කියනවට කැමති නැහැ. ඒක කියනකොට ඒ කොක්ක ගහ ගන්න කැමති කට්ටිය කැමතිත් නැහැ කොක්ක ගහන බලාගෙන කට්ටිය කැමතිත් නැහැ. ඔව් එක එක්කත් නැහැ. එච්චරයි. ඔය සුනාමියට ගිය 55000ක් ගියා මොකාද රැක්කේ. එක එක රකින්න අවුරුහි හිටියා. අර අර පොඩි ළමයි ටිකක් අර අල්ලගෙන මුහුදැනගෙන අත්තටු ගහන ෆොටෝ එකක් දැකලා මුළු ලෝකෙම උදව් කරා. ඉතින් එක එක එක එක හරියට රඹුටන් වලින් මස් ගැලවෙන්න වගේ මස් ගැලවෙන ගැලවෙන රඹුටන් වගේ ගලවලා ගන්න. ඊට පස්සේ අර ගොළු බෙල්ලෝ ඇටි කුහුලයිල ගොළු බෙල්ලගේ මස් ගලවන්න. ගලවනවා. අර ගොළු බෙල්ල කෑ ගහද්දි ගලවනවා. ඉතින් මොනව කරන්නේ? කාට කියන්නේ? ඒ කරන්න පුළුවන් තාක්කල් කවුරු හරි ඉන්න තාක්කල් ඒ හරියට වැඩේ වෙලා නැහැ. කොහොමද මරන? කොහොමද ලේන? කොහොමද වයසට යනවා? ඒ රෝග වලට ඔය එකක් අතරන්නේ. ඒ නිසා ඒව තිබුණට න විහෙසති ඒවෙන් වැඩි වෙහෙස ගන්න එපා. ඕවට වැඩි අල්ලන ගැහෙන්න එපා. මේගොල්ලම රකි පැහැදිලිව මූණටම කියන්නේ උඹටත් බැන්න උඹ රැක ගන්න නිකන් බොරුවට නිකන් මට හේතු කරන්න ලැහෙත් වෙන්න එපා. උඹ උඹේ වැඩක් බලාගන්න කියලා. ඒක අර මේ උපමාවක් කරවතනන්සි කියනවා මේ හොඳ උණගහක් කරේ තියාගෙන ඒ උණගහ උඩ තව කෙනෙක් නැග්ගවලා එයා උණගහ උඩ සර්කස් කරනවා. ඉතින් මෙයා උණ ගහ බැලන්ස් කරනවා. උඩ එයා සර්කස් බැලන්ස් කරනවා. ඉතින් ගුරුනාන්සලි යට ඉඳලා ඉන්නේ උඩ ඉන්නේ ගෝලයාලු. ඉතින් ගෝලයාට කිව්වලු ඔබ පරිස්සම් කරපන් මට මාවට බරක් ඉන්නේ නැති ඉතින් මම ඔබ පරිස්සම් කරන්නම් කියලා. ගෝලයාට පිටු බලකලු එහෙමනම් හරියන්නේ නැහැ ගුරුනාන්සේ. ඔබ වහන්සේ ඔබ වහන්සේගේ වැඩටි බලාගෙන මම මගේ වැඩටි බලාගෙන උඩට එලා කියලා කිව්වා. ඊට පස්සේ ගුරුනාන්සේට අප්සෙට් ගියාලු ඔබ මං ගැන බලපන් මං ඔය ගැන බලපන් කියන එකයි ගුරුනාන්සේ කිව්වේ. ගෝලයා කිව්වලු එහෙම නෙවෙයි. මේ උණ බැලන්ස් කරන එක ඔබතුමා බලාගන්න. උණ ගහ උඩ වැටෙන්නේ නැතිව මම බලා ගන්නම් කියලා. ඉතින් සර්වඥාන්සේ කියනවා මං ඉතින් ගෝලයා කියන එක තමයිලු ආර්ථ කරන්නේ. මම පිළිගන්නේ ගෝලයා කියන එක තමයි. කෙනෙකුට කෙනෙක් ආර්ථ කරන්න බෑ. ඉතින් ඒකට තමයි මේ කට්ටිය එකතු වෙලා අපිට කියන්නේ අයියෝ නෑ නෑ අපි ඕන එකක් අරස කරලා දෙන්නම් කියලා. මොන අරසාවක්ද? එන්නේ. ඉතින් ඒක කිව්වහම උග දිනෙක හිතනවා මේ අපි සමාජ විරෝධී කතාවක් කරනවා කියලා. එහෙම නැත්නම් මේ අනික් අය අපිට කියන්නේ මනාපා කට්ටියට මුල්ට දමලා ගන්නවා කියලා. ඒ ඊශ්‍රායෙල් මිනිස්සෙක් එක දවසක් ඊශ්‍රායෙල් කියලා කියන්නේ හොඳටම ලෝකේ ඉන්න බිස්නස් කාරයෝ. ඒ මිනිසා දරුවට බිස්නස් උගන්වන්නට ලෑස්තිලා. ඉතින් පොඩි දරුවා අතේ වඩාගෙන ඉන්න. එයා මේ අඩි 6ක තුනස කබඩේ උඩ පුතා තිබ්බලු. කියලා ඒකවල පැනපන් කියලා. බිස්නස් කරනට අමාරු වෙනවා පැනපන් කියලා. අර උගල මට බෑ කියලා. මම බැලලා තල්ල කඩා ගන්නද? ආ එහෙනම් ඔබ බය වෙන්න එපා මම කොට්ටයක් දාන්න කියලා. ડોකියුමන්ට් එකක් දාලා පැනපන් කළා. අර උගල ඕකට මට පයින්න බෑ මම පුරුදු කරන්න බෑ කියලා. ආ එහෙනම් කොට්ටේ උස්සලා අල්ලන්න කියලා. කොහොම ඔස්සලා බෑහිවල්. ඊට පස්සේ උඩටම ඉස්සුවල්. පොඩ්ඩවල දැන් අඩි දෙකළු පණින්න තියෙන. ඉතින් පුතා තාත්තනේ අල්ලන්න පැනපන් කිව්වලු. ආශිවර්ද කියලාවලු. ඕක කිව්වලු පැනනලු පයින්කොටම කොටයින් කරා. අර ජග්ගාල වටනට පස්සේ අර මූණ බලවට කළු බිස්නස් වල ඔහම තමයි අප්පවත් විශ්වාස කරන්න එපා කිව්වා. එහෙමයි පුරුදු කරන්න ඕනේ. ඒ වෙනකොට අපි මේ කොට්ටේ උඩට තියලා පැනපන් කිව්වට ඇති වැඩක් නැහැ. කොට්ටේට පැනපන් කියලා කොට්ටේ අයින් කරන්න ඕනේ. අයින් කරුවොත් පස්සේ අරු වැඩනේ ඥාක්කාලා. ඉතින් ඒක ගුරුවරයෙක් විසින් ගෝලෙකට කළ යුතු වටිනා මේ මොකද්ද මේ පුහුණුවක්. ඉතින් අමලියක් කරන පොත්වල බලහින්න ගියා ඉන්නේ හරි ඔබ ගහපන් කරනම ඔබ මං ගැන බලන් හිටියනම් පුතා මම නෑ. ඉච්චරයි මම ඔබට දෙන්නේ තෑග්ග. ඕකට ගිහිල්ලා කොක්ක ගැහුවත් වෙන්නේ අර උටට පූර්ණ අභ්‍යාසය නැති කරන එකනේ. ඌට හම්බෙන තියෙන පූර්ණ අභ්‍යාසයනේ දෙවිති අම්මලා වට කරලා තාත්තා වට කරලා ඉන්ජෙක්ෂන් ගහලා සීන ඇති කරලා নানা ආකාර දේවල් කරපුවාම අර හිතනවා මට ආරස්සාවක් තියෙනවා කියලා. මේක තන්නේ කර බටහිරේ ඒ රජයන් ඇති කළ තියෙන මිනිස්සුන්ට ඕගොල්ලෝ අපිට ආදායම් බදු ගෙවන්න අපි වග බලා ගන්නවා. අපිට හැබැයි ගෙට බදු ගෙවන්න ඕනේ, පාරට බදු ගෙවන්න ඕනේ, වාහනයට බදු ගෙවන්න ඕනේ. හැම දෙයකටම බදු ගෙවන්න ඕනේ. ඔයා යන්නේ නැතන ඔක්කොම අපි බලන්නේ කියලා මොනවටවත් නෙවෙයි උන් බලන්නේ උන්ගේ අරසාවට. හැම මිනිස්සයාටම ටෙලිෆෝන් එකක් දීලා චිප් එකක් තියෙනවා. චිප් එක තියෙන තැනක ඕන තැනක අඳතයි. හැම කෙනාටම කම්පියුටරයක් තියෙනවා. කම්පියුටර් ඕන තැනකින් ටැප් කරතයි. හැම කාර් එකෙම ස්විච් එකක් තියෙනවා. ඔන් ඔෆ් කරන්න ඒ ස්විච් එක එහෙම හිට වෙනවා. හැම තැනම ටෙලිවිෂන් කැමරා දාලා තියෙනවා. අල්ලන්න පුළුවන්. ඒ නිසා දැන් ඒ කට්ටියගේ දැලෙන් කාටවත් අපයින් බෑ. ඒගොල්ලෝ කියනවා මේ මධ්‍යම ආරක්ෂාව සඳහා කියලා. නමුත් උන්ට තියෙන්නේ උරගලේ උන්න තියෙන්නේ සීතල ලයක් කවදාකවත් අහක්කේ තියලා සතෙක් කන්න කිසි ලැජ්ජාවක් බයක් නැහැ. ඒ ශීලපාය ජනයක් නෙමෙයි උන්ට තියෙන්නේ මහා මුර්ග නාගලයක්. ඉතින් උන්ට තියෙන්නේ මේ අපි හුරගෙන කන්නේ. ඉතින් ඒකට අපිට උගන්නන අපේ ගුරුවරු ඒකට බදු කිව්වොත් අපි අරසයි කියලා. බුදුහාමුදුරුවෝ කියනවා අත්තායි අත්නොනත්ති කුතෝ පුත්තා කුතෝ ධන. උඹට උඹවත් නැති ගල මොන පුත්තුද මොන ධනේද කියලා. ඉතින් කියනකොට උගෝදෙනෙක් කැමති නැහැ. ඒ කියන්නේ අපිට අරසාවක් වගේ. මෙතන පෙන්වනවා මේ අවිද්‍යාව නැති කරුවොත් සංස්කාර නැති වෙනවා හරි දිගට දිගට ගිහිලා ශෝක පරිදේව දුක්ඛ දෝමනස නැති වෙන හැටි. මේක නිසා මේ ඇතිකල්ලි මේවන් නොවන්නේ මේ නිරුද්ධ වන කල්ලි මේ නිරුද්ධ වන්නේ එච්චරයි. මේ කියලා කියන්නේ පණ ඇති දෙයක්ද නැති දෙයක්ද මොකද්ද දන්නේ ඒ හේතුව දැක්කානම් අපි හිතාගෙන කිසිම තැනකට සම්බන්ධ නැහැ. ඒක ධර්මතාවයක්. ඒක න්‍යාය ධර්ම කියනවා. කම්ම නියාම, චිත්ත නියාම, ධම්ම නියාම, උතු නියාම. ඒ නියාම ධර්ම දැක්කනම් අපි කාටවත් අල්ලස් කිවිය යුතු නැහැ. මේ වැඩේ කරලා දුන්නේ අහවලයි කියලා වරදවා ගත යුතු නැහැ. ඒ වගේම මේ මට දඬුවම් කළේ අසවලයි කියලා පුද්ගලයා කොටු කළ යුතු නැහැ. මොකද ධර්මතාවය සිද්ධ වෙන්නේ. අපි සිංහලෙන් කියනවා මේ යෝගී ආවම ඒක වෙනවා. ඒ ඒ ඒක වෙන්න තියෙන දෙයක් ඉතින් මොකද කරන්නේ? ඉන්නේ ඒක දකින්න නැති තාක්කල් අපි හැම වෙලාවෙම හිතනවා අහවල් දේ උනේ අල්ලපු ගෙදර මිනිහා ඌණියම් කරලා. නැත්නම් ඌ වෙසවංගා. එහෙම නැත්නම් කවුරු හරි කරලා ඉන්නේ. හරි ගියාම හිතනවා අපි ලොකු පුතා තමයි මේක කරලා ඇත්තේ. එහෙම නැත්නම් මේ අහවලා තමයි කරලා ඇති කියලා කවදාවත් එක පුද්ගලයෙකු එක හේතුවක් නිසා මේ ලෝකේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. හේතු රාශියක් තියෙනවා. අපේ කලබල හිතර කවදාකවත් හේතු රාශිය පේන්නේ නැහැ. ඒ නිසා අපි ලේසියට කරන්නේ එක හේතුවකට කොටු කරන එක. ඒක තමයි තර්කයෙන් කරන්නේ. එයා බුදුහාමර කියන තර්කයෙන් දිනුවත් සත්‍යයෙන් නොතිබෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ දේවල් දැකීම අපි කියන්නේ පච්චේ පරිග්‍රහ ඥානය කියලා. ඉස්සලා නාම රූප පරිච්ඡේඥාණයට ගියාට පස්සේ හැම දෙයකම තියෙන්නේ රූප ධර්ම දෙක විතරයි සත්‍ය පුද්ගලයේ කාත්මයක් මම කිත්‍ත්‍යා පුරුෂේ මම කාර්යයක් නැහැ. ඔය තියෙනවනම් බලන්නයි කියනවා. ආශාද ප්‍රසවාස උද්දී ඉඳලා හැන්ද වෙනකම් බලන්න කියලා කියනවා. මේකේ පිටිපස්සේ මොකක් හරි කාරකයක් තියෙනවා කියලා. අපිට නොතේරෙන গুপ্ত දෙයක් තියෙනවා කියලා. මේක ඇතුලේ පුද්ගලයෙක් ඉන්නවා කියලා. උදේ ඉඳලා හැන්ද වෙනකම් බැලුවත් නැහැ. ඒක හොඳට පැහැදිලි වුණාට පස්සේ මේ සිද්ධිය නිකන් අහස් කුරක් පුපුරන වගේ නිලා එකක්පත් වෙනවා වගේ සංසිද්ධිය. අන්නේ සංසිද්ධිය ආත්ම සංඥාවෙන් තොරව බැලුවොත් හේතුව දකින්න ඉඩ තියෙනවා. නාම රූප පරිච්ඡේ ඥානෙට ගිහිලා පිරුණාට පස්සේ වාජනේ ඉතිරෙන දේ තමයි කියන්නේ පච්චේ පරිග්ගා ඥානය කියලා මේ එන්නේ කොහෙන්ද කියලා පේනවා. වෙන විදිහකට කියනනම් ආස්වාසය බලනකොට ඉස්සෙල්ලා වෙන්නේ ඇති වෙච්ච ආස්වාසයක්. ගොරෝසු වෙච්ච ආස්වාසය. ආස්වාස ප්‍රසවාසය යාලුනට පස්සේ ඒක සියුම් තැන ඉඳලා ඇති වෙන හැටි පේන්න පටන් ගන්නවා. ලාවට තිබිලා ඇති වෙන හැටි. ඒ දෙක ආස්වාසයට හාද වෙනකන් ආස්වාසය තුල සත්‍යය තියෙනවා කියලා පිළිගන්නකන් ආස්වාසය තුල ඉන්න එක මගේ ජීවිතේ තියෙන උස්සස්ම දේ කියලා පිළිගන්නකන් ආස්වාසය ඇති වෙන පැත්තට අපි හිත යන්නේ. ඉතල ඉස්ලාම ආස්වාසයේ මෙනෙහි කරන හිතකේ නාම ධර්මයට මූණට මූණ දාලා හිටලා ඒක ඇති වෙනකම් බලාගෙනකොට ඒක ඇති වේගෙන එන හැටි මොන පදනමෙන්ද එන්නේ කියන එක පේනවා. අන්න ඒකට හිත යොමු කරවන්න කියලාත් කියනවා. මුලමඳක බලන්න කියන්නේ ඒකයි. ඒ මුල බලන්න නම් ඉසල මැද ගොරෝසු දෙය අල්ලගෙන තියෙනවා. මුලට ගියාට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා මෙන්න මේ මෙන්න මේ මුලින් තමයි මේ ලොකු වෙලා ලොකු වෙලා ලොකු වෙලා මේ ආස්වාසේ මෙච්චර උනේ නිකන් කොස්කෙඩියක පණාමල දැක්කා. ඊටසේ පණාමල තමයි මෙච්චර මේ ලොකු වෙලා කොස්කෙඩියක් බාටපත් උනේ කියලා දැකගෙන ඉන්නකොට තේරෙනවා මේ පනාමල අවස්ථාවෙත් නාම රූප දෙකක් තියෙනවා. නවංකාර දෙවි කෙනෙක් නැහැ. මූල හේතුවක් නැහැ. ඒ නාම රූප දෙකෙන් නාමය නිසා රූප ඇති වෙන්න පුළුවන්, රූප නාම නිසා නාම ඇති වෙන්න පුළුවන්, රූප නිසා රූප ඇති වෙන්න පුළුවන්, රූප නිසා නාම ඇති වෙන්න පුළුවන්. නිසා ඕනම හේතුවක් ඵලයක් වෙන්න පුළුවන්, ඕනම ඵලයක් හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් එතෙන් ගියාට පස්සේ යෝගාවචරයට නිකන් හොඳට දාන් අදින්න පුළුවන් කෙනෙකුට දාන් ලෑලක් හම්බුනා වගේ. ඕනේ විරුද්ධ පක්ෂේ කවුරු හිටියත් Taman දන්නවා දාන් නැහැ. එහෙනම් චෙස් සෙල්ලම් කරන්න දන්නවා. ඊට පස්සේ එන එන වෙලාවෙදී ඒක සෙල්ලමක් වෙනවා මිසක් මේ වේදනාවක් ආව, සද්දයක් ආව, හිතවිල්ලක් ආවන හොඳට හිතවිල්ලයි වේදනාවයි සද්දයයි එක යහද වෙලා කොහෙන්ද මේක එන්නේ කියලා බලන්න. ඒ මුල බලන එක මේ වේදනාවේ දිදුලන ගොජ්ජ දාද්දී කරනකොට තමයි දක්ෂකම තියෙන්නේ. ඒ සද්දේ ඇවිල්ලා කන හූරද්දී කොහෙන්ද මේක එන්නේ? එහෙම නැත්නම් හිතවිලි අනන්ත ගලද්දී කොහෙන්ද මේක බේස් එක එන්නේ කියලා බලනකොට ඒ චීති සතිමත් වෙනකොට තේරෙනවා මේ මට ආපු දේවල් නෙමෙයි මේවා. මා කරා පැමිණිච්ච දෙයක්වත් එල්ල වෙච්ච දෙයක්වත් නෙමෙයි. මේකට උත්තර බඳින්න ගිය ගමන් මම කොටු මේක සංසිද්ධියක් විදිහට බලන්නේ. ඉතින් ඒකදී සර්වචනාංශය සිංහ දර්ශනයයි බලු දර්ශනයයි කියන එක <clears throat> පෙන්ලා දෙනවා. බල්ලාට ගලකින් ගැව්වොත් ඌ ගල පස්සේ එලවනවා. ගිහලා ඒක හප්පනවා, පෙරලනවා, අරගෙන ඉනවා. සිංහයාට ගල ගැව්වොත් ඌ වැදිච්ච එක දිහා බලන්නේ ඌ දෙවෙනි ගල එනකොට ගහපු එක දිහා බලන්නේ. ගහව දැනාවට පස්සේ ඌ දන්නා මොකද කරන්න ඕනේ කියලා. සිංහයාට නෑ බල්ලාට ඔගේ කලබලයක් හදිසියක්. ඌ නිසා ගලක් ගහනවා නම් දෙවෙනි සැරේ ගහනකොට ආපු මුල දිහා බලලා එතෙන්ද බැන්නට පස්සේ ආයිතුරු කරන්නේ නෑ. ඒ නිසා ඵලයේ දිහා බලලා හොයන මේ ආර්ථික විද්‍යාව මේ දේශපාලන විද්‍යාව එහෙම තමයි ආර්ථික විද්‍යාව කරන්නේම බලු වැඩමයි. බලු දර්ශන ඇති. සිංහ දර්ශනයේදී කරන්න තියෙන එක මුල කොයිද කියලා බලුවොත් තණ්හාව. ඒක නැති කරන්න තමයි ආර්ථික උත්තර දීලා හරිනේ. දේශපාලන උත්තර සමාජික උත්තර අර තණ්හාව දකින්න නේද? තණ්හාව දැක්කනම් උකට නමක් දෙන්න ඕනේ ඔක දේශපාලන කියලා. සමාජ විද්‍යාව කියලා. ආර්ථික විද්‍යාව කියලා. ඒක නැති කරන්න තියෙන්නේ පිට නෙවෙයි. ඒකේ උත්තර ඇතුලේ තියෙන්නේ. ඔය ආර්ථික දේශපාලන සමාජීය උද්දන්නේ අපේ හිත බාහිරයට දාලා මධ්‍යම රජයකට හෝ සංවිධානයකට බාර දෙනවා. මේ යටිදල පහසුකම් හදලා එහෙම කියහම මේ sannivedana පහසුකම් හදලා අපිට අරසාව දෙන්නේ කියලා. ඔව් තණ්හාව අත ගෑවෙන්නේ නැහැ. සිංහ දර්ශනදි කරන්නේ ඊතරෝම තණ්හාවට ඉතිවදලා මේක බාහිරින් එකක් නෙවෙයි උඹෙමයි. ඇතුළට හරවලා දෙනකොට උඟව දෙනෙක් කැමති නැහැ. උඟව දෙනෙක් කැමති ඒ වෙනුවට ඒවා හේතු කරන්න සරල බලධාරි දෙවි කෙනෙක්වත් ඉන්නවනේ. අර ගමේ කඩේ තියෙන මැද කණුවක් ඔක්කොම જાති ඉල්ලලා තියෙන්නේ. කඩේ විවරණ තියෙන ඔක්කොම ඒකේ තමයි ඉල්ලලා තියෙන්නේ. එන මනසට ඒකෙන් එකක් කඩාගත්තා. ඒ කියන්නේ වගේ ඉල්ලන්න කොක්කක් නැතුව අපිට වෙලා තියෙන්නේ. මොකද අපි ඉල්ලගත්ත ගියාම ඒක අපිට නිකන් සෞතු විවාහ. මේක ඔක්කොටම හේතුව මම කියාගත්තම සෞතු විවාහගේ. ඒ නිසා අල්ලාහ් කියයි නැත්නම් සතර බලධාරි දෙවියන් වහන්සේ කියයි මොකක් හරි කියලා කොක්ක එල්ලලා නිකන් ඉන්නවා. කොච්චර කෙරුවක්වත් එළියලා දින තමන්ගේම තමයි. ඉතින් මේ හේතුව හොයන්න යන මනුස්සයාට ජීවිත සංසිද්ධියක හරි ලස්සනට පේන්න පටන් ගන්නවා කොයි එක ආවත් ඒ ආපු දේ හේතුව බලන්න නම් පැමිණෙන දෙයට ප්‍රතික්‍රියා කරන්න නරකයි. මේක හොඳ හෝ නරක හෝ කාලයට ආව හෝ අකාලයට ආව නැහැ මේක දිහා හොඳට බලනින්ද බොහෝ දේවල් ලෝකෙ සිද්ධ වෙන්නේ චක්‍රීයාකාරයට නැවත නැවත සිදු වෙනවා නැවත නැවත සිදු වෙන සිදු වෙන ඊගාසරේ එනකොට මෙච්චර මෝරණ්ඩ ඉස්සලා දැක ගැනීමට අවස්ථාවක් තියෙන නිසා බුදුරජාණන්සේ කර්මස්ථාන සඳහා දීලා තියෙන්නේ චක්‍රීය දේවල් ආස්වාස ප්‍රසවාස ආස්වාස ප්‍රසවාස ආස්වාස ප්‍රසවාස පිම්බෙනවා හැකේනවා පිම්බෙනවා හැකේනවා පිම්බෙනවා හැකේනවා වම දකුණ වම දකුණ එනේන එකට සාදර වුණොත් මුල බලන්න ඒ ඉතින් කවදාකවත් ගියන ගමනක් තමයි. මේකට තමයි පටිසෝතගාමී කියලා කියන්නේ ගඟ දිගේ ඉහළට යනවායි කියලා. මේකට අපේ හිත කැමැතිම නැහැ. හිත කැමැතිම ඇට වැඩි ගහගෙන යන්නයි. රැල්ලට අහුවෙන්නයි, රැල්ලට වැටෙන්නයි. රැල්ලට අහුවෙන්නේ නැතුව රැල්ලට අහුවෙන්නේ නැතුව අපි මේ තනි වෙලා පැත්තකට වෙලා ඇතුළට යනවා කිව්වම දහසකුත් එකක් නිදහස කර්ම අපිට තියෙනවා. එතකොට ලෝකේ පවතින රැල්ල දැනගන්න විදියක් නැහැ. දැන් මේ වෙලාවේ ඩොලර් එක කීයද අපි දන්නේ නැහැ. එතනින් ගියාම හිතන සුලිසුණුකක් එහෙම එනවාද කියලා කියලා තියනවාද කියලා දන්නේ නැහැ. ඉතින් එහෙම කෙනෙක් කැලේටලා භාවනා කළා හරියයි. ඒ වගේම ඉඳලා හිටලා රැළට ගිහිල්ලා රැළත් එක්ක ඉඳලා ඉන්න ඕනකම මම කවුද කියලා කියන්නේ නැහැ. ඕනම් කණෙන් පෙන්නන කවුද කියලා. ඉඳලා ආවට පස්සේ ඔන්න උණ හනිපයි. ටික දවසක් ඉඳලා ආවට පස්සේ හරි. ආයෙත් ඇවිල්ලා තියෙනවා ලානා ප්‍රකාර ලැබෙන්දර ගෙනල්ලා මෙහෙ ගෙනත් දානවා මේ ගියේ මේක නිසයි කියලා. කෝක නිසා ගියත් එකයි හේතුව. එකමයි හේතුව තණ්හා. පුළුවන් නම් පුළුවන් නම් ඔප්පු කරන්න මට විරුද්ධව නෙවෙයි යන්න තියෙන බුදු ආමරණ විරුද්ධව යන්න තියෙන්නේ. මම කියනවා උඹ කොච්චර දහංගට දැම්මත් බලපන් කොහකටද උඹ උඹ කොක්ක වැදලා තියෙන්නේ කොහෙන්ද නටවන්නේ කොහොමද කියලා. කොච්චර නඩු කිව්වත් වැඩක් තියෙනවා මට කිව්වයි කියලා වැඩක් තියෙනවා. නැත්නම් දහවතරේ කාරණ කාරණා කියනනේ ඒකට උන්ට කියනවා ඒක තමයි. ඒක තමයි ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්නම් හදලා කියනවා. ඉතින් ඕකනේ බයිලා වලින් මේවා නිකන් සාමාන්‍ය එම්එස් වෙනදක බයිලා. ඉතින් ලෝකේ කියන්නේ ඕක තමයි. ඉතින් ඕක නිකන් අපි ගැහෙන්න නරකයි. යන්නේ ඵලයන්. ඒක මත රැළට වැටුනේ නැත්නම් ඉනියා මොකද මොකද වගේ. අසරහන එතෙන්දී ඕකම වෙනවා ඇතුළට බැලුවොත් අපේ හිතම අපටම හදලා දෙනවා ලස්සන බොරු. ඒක තමයි මේ කියන්නේ හදන්නේ. අපි ලෝකෙට කියන එකක් ඇතුළේ කියන එක ඒකම තමයි ඇත්තටම ප්‍රකාශ වෙන්නේ. ඉතින් ඒක ඇතුලේ ඉන්න දෙන්නේ නැහැ ඒ සාදාසය. ඒක ඒක තියෙන වංචනික ස්වභාවය. ඒක පේන්නේ මිත්‍රික් වාගේ. ඒක පේන්නේ මම මගේ ප්‍රතිරුම්බය ආරක්ෂා කරන්න. එහෙම නැත්නම් ඇත්තටම කරපු දේ මම නියම කාටවත් තරහට කෙරුවා නෙමෙයි කියලා හේතු කරුණු දක්වන්නේ. ඒක සඳහා කිසි කෙනෙකුගේ දිව උල් කරන්න ඕනේ නැහැ. කිතුල් ගහට ගිය විනේට කියන දෙයක් තියෙනවා. අපි තේරුම් අරගන්න ඕන කාටද මේ හේතු දක්වන්න දන්නේ? අන්තිමට කියලා යම රජු රෝගියාට පස්සේ උන්ද හේතු ගන්නවද? උන්ද ආයිද මේ එදාම හේතු කරුණු තහිතවද වැඩ කරන්නේ කියලා මොකටද මෙහි ආවේ කියලා. ඔච්චරත් කරලා සෙල්ලම් කරලා මෙහි ආවේ මොකද කියලා. ආයෙත් උකට කියන්න ඕනේ. ඌව කියන්නේ ගත්තත් එහෙම නඩු අහන්නෙත් නෑ. අල්ලා වීශකොල දානවා. හරි යම පල්ලි කරද්ද කෙලින්ම දාපන්. ඔළුවෙන් හිටවලා ගින්නේ මේකට දාපන්. මේ මොන ලෝ ඇති හරියට කියන්නේ. සනන්ද කොච්චර කරත් ඒ බොරුව Taman තමයි කියාගන්නේ. නෑ ඇත්තට බොරුව කියලා දන්නවනම් දැනුවම් කළ හැකියි. දන්නේ නෑ. ඒකේ තියෙන වංචනිකකම තමයි අපි කල්යාණ මිත්‍ර වශයෙන් කියන්නේ අපි පෙන්වන්න තියෙන කන්නාඩි මූණට අල්ලන එකයි තියෙන්නේ. උඹ කියපන්. ඔය කියන්නේ කාටවත් නෙමෙයි උඹ කියා ගන්නවා කියලා හිතනවා. ඒක තමයි. තමන් තමයි කියන්නේ. අල්ලගත්තට පස්සේ තේරෙනවා මේ අතර අපිට අතර ආය මේ මවන්න ඉමේජ් එකක් නැහැ. ඒ කියන්නේ මම මෙහෙම කෙනෙක් කියලා අපිට තව කෙනෙකුට මවන්න මවලා පෙන්වන්න දෙයක් නැහැ. රංගපෑමක් නැහැ. අඳුරයක් නැහැ. අඳුරයක් පෑවොත් සාමාන්‍ය ලෝකෙටදී මේකෙදි හරි ලැජ්ජයි. හොඳම වැඩේ තමයි අනේ මට බැරිකම. මගේ නැතිකම නිසා මට මෙහෙම සිද්ධ වුණා. ඒ කිසි කිසි කෙනෙක් එකට වෛර කරන්නත් එපා. වැරද්දකුත් නැහැ. එතන අවංකයි. එතෙන්ට ආවනම් ඒක තමයි සෝවාන් වෙච්චාම පළවෙනිම ලක්ෂණය. යං කිංච කම්මං කරෝති භාවකං කායේන වාචා උද්දචේතසාව අබබ්බෝසෝ තස පටිච්චාදාය. කායෙන් වචනයෙන් හිතෙන් යම් කර්මයක් කරා නම් පාප කර්මයක් ඒක වසංගන්න බැරි වෙනවා සෝවන් වුණාට පස්සේ. ආය කරුණු කියන්න ඕනේ. එයා ළඟට ඇවිල්ලා කියනවා අනේ සමා වෙන්න මම මෙච්චර ප්‍රතිපත්ති කරකෝ හිටියත් මට මේ වැරද්ද වුණා. මම මේ කියන්නේ මොකටද? සුද්ධිය සඳහා. සුද්ධිය සඳහා කියන්නේ කට කතා කියන කෙනෙක් ළඟට ගිහිල්ලා නෙවෙයි. කරුකටසු කෙනෙක් ළඟට ගිහිල්ලා කියනවා. ඒක අපි අපතිදේශනය කියලා කියනවා. කතෝලික ආගමේ පාපෝච්චාරණය කියලා තියෙනවා. පව් කීම ඒක තමයි ශාසනයේ තියෙන පණ. බුදුරජාණන් කියන්නේ ආයති සංවරය වෙනස තමන් කරපු දේ ගුණවතෙකුට කියන්න පුළුවන් නම් එතන පණ පිහිටවනවා. අහන කෙනත් වගකීමෙන් අහන මේ බුද්ධිලට ඕන තරම් නොකිය ඉන්න පුළුවන්. හේතු කරුණු කියන්න පුළුවන්. මේ හේතු කරුණු මොකුත් නැහැ. ඒ වැරද්ද බාර ගන්න. වැරද්ද බාර ගන්න නමුත් තාම කරන්න දෙයක් නැහැ අපේ. කාය වචන හිත තාම අපිට ඕන විදිහට වැඩ කරන්නේ නැහැ. ඒක ධර්මතාවයට තියෙනවා. කෙලෙස් වලට තියලා Taman ඇති වෙච්ච தත්ත්වේ කියනවා. ඒක තමයි උජු සූජුච කියලා කියන්නේ. ඒ ඍජු වෙන්න ඕනේ වඩා ඍජු වෙන්න ඕනේ. දැන් හොඳ වෙලා බෑ වඩා හොඳ වෙන්න ඕනේ. ඉතින් මේ ළඟදිත් අර ওই මෙල්බන් ඉන්න ඔය ડોක්ටර් පත්මසිරි ඒත් කතා කරලා මම හිතනවා මේ හොඳින් වඩා හොඳ වෙන් කර ගැනීම සඳහා ਸਰුවඥාන්ගේ දේශනාවක් තියෙනවාද කියලා. ඉතින් මම කෝවා ඒක බැලු බැලමට මට මතක් වෙන්නේ උජු සූජුච කියන වචන දෙක තමයි. අපි ඍජු වෙලා නැහැ. ඍජු වෙන්න ඕනේ ආර්ථික දේශපාලන වාසීලා සඳහා. වඩා ඍජු වෙන්න ඕනේ රැළත් නැ රැළත් නැති වෙන්න. රැළට අහුවෙන්නත් බෑ අපිට. අපි රැළට අහුවෙන්නත් බෑ. අපිට තියෙන්නේ ඒකෝ තනි වෙන එකයි තියෙන්නේ. තනිවීම සඳහා තවත් තනිවීමට කැමති කෙනෙක් අල්ලගෙන එයාට පාපොච්චාරණය කරනවා. මම මේ මේ තිබුණේව ගලවගෙන ගලවගෙන යනවා. නමුත් මම මෙතන මෙතන වැදුනා. මෙතන කොක්ක වැදුනා. ඒ වැදිච්ච කෙනාට කියන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ගලවන්න ඉන්න කට්ටිය නෙවෙයි. සත්පුරුෂයෙකුට ගිහිල්ලා කියනවා වැදුනා. ඒ පුද්ගලයා කියනවා අනේ මමත් ඔහම තමයි. අපිත් හැදුනේ ඔහම තමයි. ඒ නිසා අපි ඉදිරියට මෙහෙම වෙමු කියලා. මම මට මතකයි මට හොඳටම පැවිදි වෙච්ච කාලේ ඉතින් ඔය තක්කුමුක්කු වෙනවා අර ගිහි ගතිය ඉතින් මට කරන්න දෙයක් නැහැ ඥානන්ද සාන්තිකාවට ගිහිල්ලා ඉතින් පැත්තට ගිහලා කියනවා ස්වාමීන් වහන්සේ මේක ඔබ වහන්සේ දකින්න නැතුව ඇති එනකොට මගේ ඇති මේ මුණයි කියලා <laughs> මටත් ඔක වෙලා තියෙනවා ඒක එහෙමයි පටන් ගන්න මටත් ඔක වෙලා තියෙනවා ඒක එතකොට අර බයත් ඇරෙනවා හැබැයි ඉතින් මට වැඩි ඉස්සරහා ඉන්නවා එයා දැන් ඒ කියන්නේ මේ වැරද්ද වෙලා හැදිලා ගිහිල්ලා එයා අපිට පෙන්නවා පහන් කරනවා ඒ වුණා මේ මේ හැමෝගෙම මෙහෙම වෙන්නේ නැහැ හැමෝම සමානට තරවටු කරනවා කරන්න එපා ඌ අරෙමි කියලාත් කියනවා. ඒකත් අපේක්ෂා කරන්න. නමුත් හොඳ සත්පුරුෂයා හැම වෙලාවෙම කියන්නේ දරුවා ඕක කොහොම තමයි. අඩු ගානේ ඔබ දන්නවනේ දැන් වැරද්ද කියලා. ඒ කියන්නේ කන මඩ දාන රාත්තල් ගාන දන්නවනේ. ඉතින් මේ කියන්නේ ඒක වර්තගත වීම සඳහා. වසන් නොයසංගීම පිණිස. ඒක තියෙන කාලේ විතරයි අපි කියන්නේ සාසනය තියෙන කාලේ කියලා. සාසනය නැති කාලේ ඔක්කොම කරන්නේ වසංගනයකට. ඒ නිසා මුළු ලෝකායත විශේෂ සේරගිම කරන්න බරුව. සෝවන් හිතුනේ. ඉන්නකන් ඔය ලෝකායත විෂයන් වලට ගරු කරන්නේ නැහැ. ගරු කරන්නේ කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කියලා කියන්නේ මොකද්ද බොරුවක් නෙවෙයිද බලන්න. ව්‍යාපාරයක් කරනකොට බොරු නොකිය බෑ කියලා මිනිස්සු කටින්ම කියනවා. හැම තැනකදීම කරන්නේ සූරකෑමක් තමයි. හැබැයි රාජ්‍ය මට්ටමේ කෙරෙන්නේ. එම ගියාට පස්සේ අර අමෙන් මං අඳගහන ගිය අමිතිර මහත්තයා කියනවා එහෙ තියෙනවලු මේ අපි වල ආප තම්මනකොට විතර කැලක් කරන වටේට උලනවනේ ආපේ ගැලවෙන්නේ මොකද්ද එක පොට්ටනියක් හදලා තියෙනවනේ මම දන්නේ මොකද්ද කියලා ඈ නැත්තම් ආපේ අල්ලනවනේ ඒ වගේ තියනලු තෙල් එකක් ගහන්න තාච්චි අල්ලන්න නැති වෙන්නේ ඉතින් විකුණන කඩේ තියනවලු ඒකේ තෙල් නැහැ කියලා හා ඒක ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියනවලු මේ තෙල් වලින් හදලා තියෙන්නේ මේක ඇඟට අයන එක තෙල් මොකක්වත් මේක නැහැ කියලා යටින් බලන් කරනකොට එක ඩෝස් එකක් ගහුවට විස වෙන්නේ නැද්ලු ඒක ඒක නිසා තෙල් නැහැ කියලා තමයි කියන්නේ ඉතින් කියනවා මුන් වාගේ જાතියක් ඒ ඒක රාජ්‍යෙන් තමයි ඒ රජයෙන් අනුමත කරලා තියෙන්නේ මේක තෙල් වලින් ඒ කියන්නේ හානි කර තෙල් නෑ මේකේ අහනකොට කියන්නේ එක සැරයක් මිරිකුවාම එන ප්‍රමාණය මිනිස්සෙක් මරන්න බැරිලු තෙල් තමයි තෙල් වලින් හානිය නෑ කියලා ආය දාලා තියනවලු ওই විශාල කාර් සේල් වල මේ ඩොලර් 500ට විතර කාර් එකක් තියෙනවා මේ මේ පහසුකම් සහිතයි කියලා ඉතින් මිනිස්සු දුවන ගියාට පස්සේ කියනවලු ඇත්තට මෙහෙම කාර් එකක් නැහැ කට්ටි ගෙන්න ගන්න දැම්මේ කියලා. කිසිම විලිලජ්ජ නැතුව ටයි කෝඩ් දාගෙන ඉන්න අර සේල්ස් මැනේජර් කතා කරලා කියනවලු තිබිලා විකුණයි කියන්නේත් නැහැ. කිව්වා කියන්නේ මේ තිබුණා බඩු ගියයි කියලා. නෑ ඇත්තටම එහෙම කම් මාකට් එකට දැම්මේ නැහැ. කට්ටි ගෙන්න ගන්න දෙන්නේ කියලා. ඒකට රාජ්‍යෙන් දඩුවම් කරන්න බෑ. ඒ නිසා ඒව අපරාධ නෙවෙයි. ද තන්නේ ක්‍රම මේක යන්නේ මේ ආර්ථිකය රවට්ටන්න කරකවන යන මේක කැනිටි අපි අන්තිමට ගිහිල්ලා මේවත් ඒ ගන්දනු කරනකොට ඒ බොරු වලට සාක්ෂි වෙනවා නිකම්. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ කිසිම ආගමික සංවිධානයකින් හෝ සංවිධානයකින් හෝ බාහිර කෙනෙකුට අපිව ගලවන්න බෑ. ඒගොල්ලෝ මේ දාන්න සෙනෙහස කොක්ක අනිවාර්යයෙන්ම ලාභයක් සඳහා. කවදාකවත් හිතන්නේ කොහොම අපේ දරුවෝ අපේ නෑදෑ වුණත් අපි ළඟට එකතු වෙලා ඉන්නේ මොනවත්ක්ම සඳහා නෙවෙයි ඕජාවක් ඇති. නැත්තම් නෑ. ආයේ කතා කරන දැන කෙලින්ම කියන්න තියෙන්නේ ඔය නෑ බෑ දෙක තමයි නෑ දෑයින්ගේ තියෙන්නේ. ඔය ඊළාවෙත් අරක නෑ මේක බෑ කියන එක කියනවා. ඉතින් ඕනේ නෑ. මුති ආර එක දවසක් අර කුඹරක මේ කිරිල්ලියක් කැට කිරිල්ලියක් මේ කූඩුවක් බැඳලා. කුඹුරු මේ මේ කුඹරක ඇල් එහෙනක වෙන්න පුළුවන් නැත්නම් කුඹරක වෙන්න පුළුවන් තනකොළ බීවල වෙන්නේ. ඉතින් වෙලා කූඩුපට හැදීගෙන එනකොට මේ පැල මෝරනවලු. කිරිවැදීගෙන එනවලු. නිල් කිරිවැල නෙවෙයි කපන්න සයිස් එකට. කිරිල්ලි කොච්චරක්වත් නැතුව කූඩුවේ. ඒ තරම් ගොවියවිලා කිව්වලු පුතත් එක්ක අපි හිට කපනවා මේක. මම ඔක්කොම නැදයින් දෙන්න කියලා තියෙන හිට කුඹර කපනවා කියලා. පැටව වෙනකොටම අම්මට කිව්වලු අලි මගුලක් වෙනවා. අම්මා දැන් උදේ ගියාම හැන්දාවට එන්නේ මෙන්න ගොවියවිලා කියලා ගියා. ඒට ගොයන් කපනවායි කියලා මේ ඒ නිසා මොනවාරි කරනවා හොඳ හොඳ හොඳයි කියලා කිරිලි පහුවෙත පාන්දරම ගියාලු හැන්ද වෙනකන් ආවේ නැති. ඉතින් පැටව ගැහි ගැහි ඉන්නවලු දැන් ඇවිල්ලා කුඹර කපයි කුඹර කපයි කියලා. එතන කැපුණ නැතිලු. ඊට පස්සේ ගොවියා ඊට පස්සේ පහුවෙන්ද දවස් දෙකකට පස්සේ පුතාට ඒකළු බලපන්න හැදෑගෙන බලන් හිටියා එකෙක් ආවේ නැහැ. එකෙක් කුඹරක බණ්ඩාවේ නැහැ. ඒක නිසා මේ වැඩේ හරියන්නේ නැහැ. දැන් උතුම් කුඹර වැහිගෙන යන්නේ. හෙට මගේ හුන්ටටම කිට්ටු අන්ත න්යායවේදිකට කතා කරලා සමාදානයක් දාන්න. ඉතින් ඒ නිසා දැකගත්තට ගිහම ගනි. කුඹරේ වෙලා ඇති කරපන් කියලා. පැටව් අහගෙන ගලු අම්මට එදා කිව්වා ගණන් ගත්තේ නැහැ. දැන් හෙට නම් ෂුවර් එකටම කපනවා. හෙට මේ ඇවිල්ලා කියලාම ගිය කපනවායි කියලා කියලා. ඔව් වෙනදවද කිල්ල හොඳ හොඳයි කියලා පිටවෙල කියලා. ආවෙ නැතුළු හැන්දෑනක. අනේ කුඹුර කැපුණෙත් නැතිලු. ඊට පහුවෙන් තව සුමාන පස්සේ ගොයි ඇවිල්ලා කියනවා දැන් බලපන් නෑදෑය ගැන බැලුවා එකෙක්වත් ආවෙ නෑ. යාළුවෝකව එකක්වත් නෑ. හෙට මම කපනවා අයියෝ. උතාරේ කිව්වලු. කිරිලි ගලු දැන් ඊට කොට හොඳ නෑ දැන් යන් කියලා. ඔය කපන හෙට කපනවා ෂුවර්. මොකද ඌ කපන්නේ. තමන් වැඩේ කරනකොට වැඩේ වෙයි. ඔය යාළුවෙක්ගෙන් හරි නැහැදෑයෙන් හරි වෙනවනම් නිදහසට කරන පොදියක් හම්බෙයි හෙට උදේ වෙනකොට වැඩේට යන්න හදනකොට ටෙලිෆෝන් කරලා ගියයි අනේ මට බඩ එකක් වුණා අනේ මට කොන් දෙකක් වුණා වැඩේ වෙන්නේ නැහැ ඒක නිසා වෙනවනම් වැඩේ තමන්ගේ ඔය කවදාකවත් මොනම දෙයක් දෙන්නේ නැහැ ඒ නිසා ආරස්සාවයි නම්බුවයි ආවනම්බුවයි සීරම ඇතුලෙමයි එන්නේ. අපි ඉතින් අර අර විල්ලර කඩේ මැද තියෙන කණුව වගේ බොහෝ දේවල් එල්ලන්න දෙයක් හෙව්වට එහෙම දෙයක් ඇත්තේ නැහැ. ඒ ඇතුලෙන් එනවා සාමාන්‍ය. අපිට ගමන් නැද්ද සාමාන්‍ය. තමන්ගේ ඇතුලෙන් එන්නේ. තමන්ගේ ඇතුලෙන් එන එක තමන් ඒකට ගිල් කියනවා. තමන්ගේ හිත කියනවා මේකට තමන් ගිල්ටි මේ මේ මේක තමන්ට බෑ කරගෙන යන්න. එතකොට මොකද්ද තියෙන ආන්සර් එක? ධම්මෝ විනානත්ති පිචාත පිතා පියාත පිතාච මාතා. ධර්මයෙන් තොර මවෙක් පියෙක් නැත. අපි යනවා නම් ඊට පස්සේ ආර්ථික දේශපාලන සමාජික පැති වලට ආය මේක විසඳන්නේ ඉතින් ඒ නිසා අපි අල්ලන්න හදන ටූල් එකම කැල මේ මේ ජරා වෙච්ච එකක්. අපිට හිතා ගන්න තියෙන ධර්මානුකූලව මට එන්න ඕන දෙයක් ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවේදී මට පාලනය කරගන්න බෑ. තත්ත්වෙන් පිටලා තියෙන. ඊට පස්සේ මම යනවා. මම මේ කටයුතු කරනවා. ඒ කටයුතු කරනවා කියන්නේ දරුවන් හන්දා කරන්නේ මේ බන්දා. එච්චරයි. එහෙම නැතුව මේ මේ මේ අර සුප්පාදේවි යන ගමන් කැලේ සිංහාගේ කුටිය කඩාගෙන සිංහසීවලිය අරගන්නව කරට දෙන්න අම්මයි නංගිය දෙන්න අරගෙන යන ගමන් සුප්පාදේවි ආපහු හැරලා බලනවා කුටිය දිහා සිංහයා මෙතෙක්කල් මාව රැක්කා දරු දෙන්නේ දුන්නා දැන් මෙමිනි ආවට පස්සේ මේක වනසනවා ඒ කුටි දිහා බල්ලා කියන දෙන් දරුවන් හන්දා කරන්නේ මේ බන්දා මම ඔබත් එක තරහ නෑ මම කරන්න බෑ දරුවෝ ශිෂ්ටාචාර කරන නිසා මම යනවායි කියලා. අන්න ඒ වගේ ඉතින් යනකොට තේරුම් ගන්න ඕනේ මේ යන්නේ ගින්නට අත තියන්නයි. මේ යන්නේ lessන තැනකට වැටුණොත් පල්ලෙහාට මිසක් උඩහට නැහැ. ඔය එක්කිනකොටවත් බෑ අපිට සමාධිය ඇති කරලා දෙන්න. ඔය එක්කිනොත් බෑ අපිට සතිය ඇති කරලා දෙන්න. ඔය එක්කිනොත් බෑ අපිට ප්‍රඥාව ඇති කරලා දෙන්න. ඕගොල්ලන් පුළුවන් අපිට ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන්, සමාජික වශයෙන් දේවල් ඔසවලා දෙන්න. අපිට කියන්නේ ඒක ඕන ගමක් නෑ. මේ හිඟාන කණේක ශෝක්. හම්බෙච්ච දෙයක් හොඳයි. අනේ මේ මේ අමිත හතර ගහන්න නෙමෙයි මම මේ හදන්නේ. ඒක වැඩක් නෑ මේ ගහන්න ඉන්න මිනිහෙක් ඉන්න බෑ ගහන්න මේ නිකන් මේ මම ඒක ගාලා වැඩක් නෑ. නමුත් මේ ප්‍රශ්නේ මතු කරන නිසා අපි එක්කෙනෙක්ව බේරිලා නෑ. එක්කෙනෙක් නෙවෙයි කාගෙත් පිළිලා නමුත් මේක තියා බලන කොච්චර ධර්ම මිහිරියාවක් තියෙනවද කියලා බලන්න. අපිට තාම මේ පැත්තෙන් මේ මේ අඩු ගානේ වග බහාරේ මේ වගකීමක් එහෙම නැත්නම් මොනවා හරි මේ සා ආර්ථික මේ වගකීමක් වගවීමක් තියෙන නිසානේ අපි වට ඇදිලා යන්නේ. ඉතින් මේ හැම වගවීමක්ම වගකීමක්ම මොකද කරන්නේ? අපි අර මේ මේ මරන් දින හරකා අමෝරාවෙන් ඇදගෙන වදකා ගහන්න ගිහිනවා වගේ. මේ අපි බොහොම අමාරුවෙන් මේ බේරගෙන මේ පැත්තට බැලනකොට ආයෙ කතා දෙකක් නැහැ මූණ වැහුවා කරගෙන ගියා. ඉතින් බිව්ව තමයි අපි හම්බ කරලා තියෙන්නේ. සාමාන්‍ය න්‍යාමයක් වශයෙන් දැන් අපි අර යුතුයකම් කියලා කොටසක් තියෙනවානේ. මොකද අපි ලෝකේ යථාර්ථයට අපි දැන් යුතුයකම් කියලා කොටසක් ඉෂ්ට කරන් මව්පියන් දරුවන් වෙනුවෙන් දරුවෝ මව්පියන් කොටසක් තියෙනවා. එතකොට අපි ඒක දැන් කුජලව දෙලිම නිවන කරා යනවා නම් අපිට සියලුම දේ අවශ්‍ය නැහැ කියන පැත්තකට කඩන්න යනවා. එහෙම නැත්නම් අපි යුතුයකම් කියන කොටසක් අපිට ඉතුරු වෙලා තියෙනවා. එහෙම මේක ධර්මයේ නෑ නෑ යුතුයකම තියෙනවා ඒක යුතුයකමක් විතරයි වෙහෙසට දෙන්න දෙයක් නෑ කියන්නේ යුතුයකමක් කියලා කොටසක් තියෙන යුතුයකම විතරයි මොකද අපිට ඒගොල්ලෝ ඉටු කර ගැනීම නැති ඒක කලයුත්ත කිරීම විතරයි කරේල කරනවා ලාභ පාඩු ගණන් ගන්නත් එපා මේ ගියාදී හරියයිද වැරදුනාද ඒක නෑ හොඳට යන්න ඉස්සර කවුරු හරි කියනෝනේ මේ මට මේ වැඩේ කරලා දෙන්න ඕනේ 100ෙන් අහන්න ඕනේ ඔයා මොකද්ද මේ කියන්න හදාන්නේ මේ ආරාධනාව වගකීමෙන්ද කරන්නේ වගකීමෙන්ද ගන්න හරි මං එන්න ඊට පස්සේ කතා කරලා කියනවා මොකක්ද දැන් කෙරෙන්න ඕනේ? කිසිසේත්ම ඔරිජිනල් හිතන්න එපා. ඒකට හිතපු ගමන් ඒගොල්ලෝ එළියට ගත්ත ගමන් වැඩේ ඔලුවට දාලා එප්ලයි වෙනවා. අර මේ gadol කපනකොට gadole උඩ ගෙනියලා තියලා gadole අර නෙරේට තියන්න ඉස්සලා අපි ලෑල්ලක් උඩින් තියනවනේ ලෑල්ල තියලා ලෑල්ලට ඉස්සලා ලෑල්ල ගත්තාම ටක් ගාලා අරකට ෆිට වෙනවා කට්ටියට. ඒ ලෑල්ල නිකන් මෙහෙම කැපිච්ච උලක් හැඩයට තියෙන්නේ. ඒ ලෑල්ල තියෙන්නේ නෙරේ හදන මිනිහාදී අපි නෑයෝ නෙරේ වගේ තමයි. අපිව ගෙන්නලා උඩින් තියලා තිබ්බට මේට ඇඟට උන දෙන්න අයින් වුණාට පස්සේ අපි අදිනවා බල. ඒගොල්ලෝ ඒගොල්ලෝ කියලා පාටි. ඒගොල්ලෝ කොහේ හරි වැඩ කරනවා. ඊට පස්සේ කියන්නෝ ඔබ මට ආරාධනා කරනවා නම් ආරාධනා දිගපල්ල ඇතුව සීගුදියෙන් කරන්නේ. ඒ කොන්දේශේ බා. ඔබ සීයෙන්ද මේ කරන්නේ. අර මොකද්ද මම කරන්න ඕනේ? ඇයි තාත්තා, ඇයි අම්මා, ඇයි මාමා මේක තේරෙන්නේ නැහැ නේ මට තේරෙන්නේ නැතිසයි යන්නේ. මොකද්ද කරෙන්න ඕනේ? ඒ ටිකෙන් කද්දාගක් පණිනවා. ආයේ ක්‍රියේටිව් වෙන්න බෑ. එතකොට මේ මනසට දාන මේ මනස නිකන් රෝබෝට් වගේ. මං එන්න කිව්වට ආවා. අනිවාර්යයෙන්ම කරන්න. දෙක කරනකොට ඒගොල්ලන්ට තේරෙනවා මේ ඊට වැඩිය කුලීකාරයක් කරන කරතයි. මොකද දැන් අම්මා කෙනෙක් දරුවා හදලා ඊට පස්සේ උගන්වනවා. උගන්වලා ඒ තේරුම කරලා මට මෙච්චර කරන්න පුළුවන් කියලා එයා එතන සීමාවක් තියාගන්නවා. සීමාව තියාගත්තන් පස්සේ පෙරලට එක්කෙනෙක් එයා කියන මෙච්චරයි මට කරන්න පුළුවන්. ඉගෙනුවා මේ මට්ටමට ආව මෙතන එහාට මට යන්න බෑ. කරපු ඉදු කටි කිටු කරලා ඒක විහෙසති කියලා කියන්නේ අමතර වෙහෙස ගන්නවා. මගේකම නිසා. අනිවාර්යෙන් මම මේක වැඩ දාලා විභූෂණ දාලා වැඩ පෙන්වන්න හදනවා. නෑදෑයෝ ඔක්කොම දන්නවා ඒක පොඩ්ඩක් අමුල්ලා තිබ්බට පස්සේ එයා කාගෙන යනවා කියලා. අපි ඉන්න ඕනේ නිකන් පුළුවන් තරම් හැලෙන්න බලාගෙන ඕන දෙයක් කිව්වට පස්සේ ආරාධනාවක් කරපුවාට පස්සේ ආරාධනාව ඩිෆයින් කරන්න කියනවා. මොකද්ද මම කියන්න ඕනේ? මේ උඹ 100න් බුද්ධියෙන් කතා කරනවා එහෙනම් මම ආරාධනාව බාර ගන්නවා. ආරාධනාව බාරගත්ත ගමන් ඉවර කරපු ගමන් පැත්තකට. ඒගොල්ලෝ දන්නව ඇවිල්ලා අමුණ ගත්තට පස්සේ ඔක ඔක්ක වදිනවා කියලා. ඒ නිසා ඒගොල්ලෝ කරන්නේ පොඩ්ඩක් ඔක්ක අමුණලා දීලා පැත්තකට නිකන් ඉන්නවා. අලි කට්ටේ. හැබැයි මේ කට්ටකම පුද්ගලික දෝෂයක් නෙවෙයි කෙලෙස් වල හැටි. ඒ පුද්ගලයන්ට දොස් කියන්නේ කවුරක්වත් කැමති නැහැ අපිට එහෙම නෑදෑයෙකුට දුක් දෙන්න. නමුත් මේ සම්බන්ධයක් කවදාකවත් සැපකට එළඹිලා නැහැ. එකතුව කවදා සැප පිණිස එකතු වෙලා නැහැ. ඒකයි දරුවත් යන සමේ අබිනිෂ්ක්‍මණය කියන එක ශ්‍රේෂ්ඨ දෙයක් වශයෙන් කෙරුවේ. අඩුගාන බේදන් පවල් සාමිතුමා වුණත් කිව්වේ උඹට සූදානම් ශරීරයක් හදාගන්න ඕනේ නම් පැත්තකට යන්න. සෙනගත් එක්ක හිරියෝ කවදාකවත් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා අයියෝ කරදරෙදි මං කරලා දෙන්නම්. අර කම මේකයි කියලා ඉතින් මේ සුරංගනා කතා කියනවා. මොකද වැඩේ වෙනකොට කවුරක්වත් නැහැ. ඒ නිසා පුළුවන් තරම් අපිට තියෙන තව කෙනෙකුට එයාගේ ආත්ම විශ්වාසයක් ඇති කරන එයාට තනියම ඉන්න දෙන්න ඕනේ. එයාට තනියම ඉන්න පුරුදු කරන්න ඕනේ. හම්බ කරන කන්න පුරුදු කරන. ඒක තමයි දෙන්න තියෙන ලොකම දෑවැද්ද. එහෙම නැතුව අම්මම කන්න දෙන්නම් මම බොන්න දෙන්නම් මම අරසව දෙන්නම් කිව්වොත් ඒ මනුස්සයා නිකම්ම වැල් ගැඩවිල්ලෙක් වෙනවා. එයාට කිසි දෙයක් තේරුම් ගන්න බැරි වෙනවා. ඒ නිසා අද වර්තමාන දෙමව්පියෝ ඒ දරුවන්ට කරන දේ දරුවන්ටම දෙමව්පියන්ටම සාධාරණයි. දරුවට මොනවක් කරගන්න දෙන්නේ නැහැ. ඔක්කොම සපේනවා. දරුවට හිතා ගන්න බැරි දේවල් සපේනවා. ඉතින් ඌ අන්දමන්ද වෙලා ඉන්නේ මේ කොහාටද ගෙනියන්න හදන කියලා. මොකද තාත්තට ඒ කාලේ පුංචි කාලේ කලිනමක් කන්දේට බැරි වුණා නම් පොඩි කාලේ කලිනමක් කන්දලා තමයි ඒක සන්තෝෂ කරන්න හදන්නේ. එහෙම නැත්නම් ඌ සිවිල් සර්වන් කෙනෙක් කරන්න හදනවා මේ තාත්තට කරන්න බැරි වෙච්ච දේවල්. ඉතින් ඌ ටික කාලයක් ගියාම බලනවා මේ තාත්තා ගියාම එදෙන්ඩ එකක් වැඩ කරන්නේ. මොනවාද උනත් උඩ සතුටු නැහැ. ඌ කියන්නේ මට මේ සිත තිබෙඩි වෙලා කල කැරලේ යන්න අරින්න මේ මොනවද මේ කොටු කරගෙන කරන්න හදන්නේ. මං කියන්නේ අර අන්තයට හෝ මේ අන්තයට යන්නේ කියලා. සම්පූර්ණ දරුවට ඕන දේ හැදුවොත් හැදිනකා හදන හොද්ද වගේ එකක් කැටි ගහනවා. ඒක තාත්තලා අම්මලා සම්පූර්ණ ජෙන්ඩා එක දැම්මොත් ඒකට අර දරුවට ස්වාධීනත්වයක් නැති ලං කරන්න වෙලාවක් නෑ. ඒ නිසා මේ දෙක අතර බෙදට ආවම වරින් වර වරින් වර දරුවට ඒ නිදහස දෙන්න ඕන. ඌ තල්ල කඩා ගන්න ඕන, සුවාල කර ගන්න ඕන. එහෙම නැතුව හැදුවට අන්තිමට ඌ සාපාප කරනවා හදිසියක් වෙච්චලා ඌ දන්නේ මොනවක කරගන්න. අම්මල දාත්‍රාගේ දැඩි අරසාවෙන් දැන් බුදුහාමුදුරු කියන්නේ පුතානත්ති ධනම්මත්ති इति බාලෝ විහඥති. මට දරුවෝ ඉන්නවා මට වස්තුව තියෙනවා කියලා මේ මෝඩ අන්ධ බාල ජනතාව බර ගන්නවා. විහඥති වෙහෙස වෙනවා. අත්තයි අත්ත නොනත්ති උන්දලාට මතක නැහැ උන්දලාට උන්දලාවක් නැති බව. ඉතින් මොන දරුවෝද මොන වස්තුද කියලා අහලා තියෙනවා. ඒකත් කිව්වේ අර ආනන්ද දිතුවරගේ සීන් එකෙන් පස්සේ එච්චර සල්ලි තියෙන මිනිහා අන්තිමට මැරලා ගිහිල්ලා රොඩි කුලයක අබ්බගාතෙක් කියලා උපදී. ඉතින් මේ මනසට මැරෙන වෙලාවේ පුතාටවත් මතක නැති වුණා අනේ මේ වස්තුව මෙතන තියෙන කියලා කියාගන්න. මොකද අන්ති හත් කාලේ මැරලා ගියාට පස්සේ මො වැඩක් නැහැ. ඒක අපියදායයක් වෙනවා. දන්න නොදන්නා කෙනෙක් අතට යනවා. ඉතින් මේ සැලසුම් සෑම දෙයක්ම මාරපාක්ෂිකයි කියලා ක්‍රිස්තුමූර්තිතුමා කිව්වා. හැම සැලැස්ම මාර්ථපාක්ෂිකයි හැම සංවිධානයක්ම අපිට බරක් නිසා තනි අලිය වගේ කඟ වේනගේ තනි අඟ වගේ යන ක්‍රමයක් තමයි සරුවචන්ද කිව්වේ ඒක ගියයි කියලා අපි ඇත්තට සමාජයට දොස් වෙන්නෙත් නෑ දොස් දෙන්නෙත් නෑ ඒ වගේම සමාජ ආරක්ෂාව අපි එපයි කියන්නේත් නෑ නමුත් ඒක නැතුව කරන්න පුළුවන් ද කියලා බලන්න ඕනේ හයිය හති තියෙන වෙලාව. වැටුණාට පස්සේ කරන්න යන්න එපා එතකොට ඉතින් වැටිලා. ඒ හොඳ තරුණ ඔදේ තියේදී කලු කෙස්ටියේදී යෞවනයේ තියේදී උත්සාහ කරලා බලන්න ඕනේ මට තනියම ඉන්න පුළුවන් කියලා. එතකොට මම ගියා අඳුරගන්න වෙනවනේ. මම කියන්නේ කවුද මගේ හැකියාවල් මොනවද කියලා අඳුරගන්න වෙනවා. ඒකට මේ යන්ත්‍රෝපකරණ හරි මුදල් හරි ඒ ප්‍රොෆෙෂනල්ස් අගත්තොත් ඒගොල්ලෝ අපිව කර කරනවා. ඒගොල්ලෝ අපිව අංශභාග කරනවා. බය වෙන්න එපා අපි ඒ පැත්ත බලා ගන්න කියලා. ඒ බලා ගන්න උගේ කමිෂන් එක ගන්න විතරයි. ප්‍රීමියම් එක ගන්න. ඊට පස්සේ අපි හිටියත් එක නැත්ත් එක. ඉතින් ඒක නිසා අර වැද්දා එයාකින් මම හිතනවා හොඳ ශිෂ්ටාචාරයක් තිබුණේ කියලා. ඌ කවදාකවත් නෑ දැන් බල්ලගේ උනත් පැටව හදනකොට වැටිච්ච එක ගැන බැලිලා නැහැ. හොඳ එක නැගිල්ල වරේ. දැන් නෑ හැම වැටෙන කාටම ජැක් ගහලා නැගිට්ටෝලා සමාජයේ දරා ගන්න බැරි විදියට රජයකට දරන්න බෑ. බලවත් මිනිසෙකුට කරගෙන යන මිනිසෙකුට නීති දාගෙන මොනවක් කරන්නද නැහැ. ඒක නිසා නිකන් අර මිනිස්යාගේ තියෙන අර නවතාවය අලුත් දේවල් හොයාගෙන යන ගති කාටද ඕනේ තාලෙට යොමු කරලා තියෙන්නේ දැන්. මේ සමාජශීලී ශිෂ්ටයි කියලා ඒගොල්ල ප්‍රතිබිම්බයක් හදලා අපි මේ පැත්තට එලවන්න හදනවා මේ අපේ යන ගමන යන්න දෙන්නේ නැහැ. ඉතින් අපි සමාජශීලී වෙන්න නම් වෙස්ටර්නයිස් වෙන්න නම් ශිෂ්ට වෙන්න ඒගොල්ලන්ගේ කටපාඩම් කරන්න ඕන. ඒගොල්ලෝ කියන දේ කටපාඩම් කරලා ඒගොල්ලෝ විභාග කියන එක පාස් වෙලා ඒ ඒ අර පිස්සානම් අතාද්දමයි අතාද්දමයි කියනකොට අත දාන එක විතරයි ඉතින් අපිට තියෙන්නේ. නැත්නම් ඔළුව නැයි ඔළුව නැයි කියනකොට එතකොට ටැග් එකක් දෙනවා. එතකොට ඩිග්‍රී එකක් දෙනවා. එතකොට PhD එකක් දෙනවා. ජොබ් එකක් දෙනවා. ඉතින් අතක් දම තමයි නාන්තර බලන මේ පිස්සාන තමයි. ඉස්සාන අතා තමයි අතා තමයි අතා තමයි කියලා ඒ ඇජෙන්ඩා එක කියන මිනිස්සු කියනවා තව අවුරුදු 20කට පස්සේ එන මොස්තර දැන් හදලා ඉවරු වෙගොල්ලෝ. ඒකට මිනිස්සු පුරුදු කරලා ඉවරයි. ඉතින් අපිට හම්බෙන් වගේ අලුත් මොස්තරයක් දානවා. දාපු ගමන් අපි හේරන් විසිකොල්ලා කියලා ඒක පස්සේ යනකොට උණ්ඩ hina. ඒ සමාජ ආර්ථික වල ඔක්කොම ෆෝමියුලාස් හදලා ඉවරයි. අවුරුදු 20කට වෙන දේවල්. ඉතින් අපි කරන්නේ මොකද්ද? ඒව අලුත් ෆැෂන් කියලා හිතාගෙන පිටිපස්සේ එතකොට අපිට කාදාකත් පේන්නේ මේ කොහෙන්ද එන්නේ කියන එක. එන්නේ අපේ අර හිගතාවේ මත, තෘෂ්ණාව මත. ඒකට අපිට ඒක අවිද්‍යාවක් විදිහට පේන්නේ. අපි හිතන්නේ අපි තමයි වඩා සමාජශීලී. අපි තමයි වඩා සෝෂල් ඉස්සරහට යන කට්ටියක් කියලා. ඉස්සරහා ඉන්නේ මොකක්ද අර එජෙන්ඩා එකක් හදන අර වල් බූරුවන්ගේ වැඩකට තමයි අපි සාක්ෂි වෙන්නේ. කේමනන්ද සාන්ති ඉන්න කාලේ කිව්වේ අපි කාමරාජිනීගේ කාමරාජධානියේ බත් බැලෙමු කියලා. කාමරාජිනීට පහින් දින එක තමයි කරන්නේ. අර ගියා කියලා ස්වාධීන පුද්ගලිකව විඳින්නේ කාමයට පහදින වෙලාවේ. බුදුරජාණන් කියන්නේ ඒක දැනගෙන අපි ඒක තමයි කරන්න කියලා දැනගෙන අපි අපේ දාසකම දන්නවා. නැත්නම් හිරකාරය දන්නවා මම ඉන්නේ හිරේ කියලා. ඌ හිරගෙදර තීන්ත ගන්න යන්නේ. ඒ ඇලුමිනියම් කයි ඔක්කොම බ්‍රෂ් කරන්න බ්‍රෂ් කරන්න යන්නේ උදන් මේක මේ හිරගෙදර පැනලා යන්නයි බලන්නේ. අපි එහෙම නෙමෙයි අපි ඉන්නේ හිරගෙදර තීන්ත ගන්නවා බ්‍රාස් වල්ලා මදිනවා පේන් කරනවා ලස්සනද මම ඉන්න දැන කියලා කටියට වෙන්නනවා මේ තමන්ගේ හිත තමන්ගේ හිත ගෙදර. අනේ අනේ කියලා හිතනවා කරන වැරදියාවල වම් මේක බුදුහාමුදුරු පෙන්නපොනේ දැයි අපිට පොඩ්ඩක් හිතේ අමාරු. පෙන්ලා තිබුණ නැත්නම් ඔක්කොම ලවකෝනේ කරන්නේ. එතකොට ඒක ගාණක් නැහැ. පෙන්නුවට පස්සේ අන්තික බුදුහාමුදුරුවෝ නිකන් අවඥාවට වගේ බාගෙට hina වෙලානේ බලන්නේ. මේ මේ හාදේට කොච්චර ගෙරුවත් වැඩේම අර තමන් ඉන්න හිර ගෙදර ওই තින්ත කකා පොලිෂ් කර කර ඉන්න එක තමයි කියන්නේ මේක අර මේ ඇතිකල්ලි මේ වන්නේ මේ නිරුද්ධ වන කල්ලි මේ නිරුද්ධ වන්නේ කියන එක ධර්මයට දාලා ඒක දෙවියන් වහන්සේට බාර දීලා. මේ ආත්මෙන් පස්සේ. මේ ආත්මදී එහෙම නැහැ. හොඳට සැපසේ ඉඳලා පස්සේ එහෙමයට නිවන් යන්න හදන්නේ. මේක තුලමයි මේ චතුරාර්ය සත්‍ය තියෙන කියන එක දන්නේ නැතිකම තියෙන්නේ. ඒ නිසා මේ ධර්මයේ මේ වගේ දේවල් බුදුරජාණන් වහන්සේ කෙනෙකුට කියන්නේ නැහැ. මොකද එක්කෙනෙක් නෙවෙයි ඒකට අහුවෙලා තියෙන්නේ. සමස්තයක් වශයෙන් මානවයා එතන ඉන්නේ. ඉතින් ඒ වුණාට බුදුරජාණන් වහන්සේ බැන්නොත් දොස් කිව්වොත් උන්වහන්සේ දොස් කියන්නේ තමන්ගේ අතීතෙටමයි. එතන ඉඳලානේ ආවේ. ජාතක කතාවල ඉන්නකොට දැක්කනේ ඒව කරන්න උත්සාහ කරපු හැටි අඩු ගානේ සද්ධා සීල සමාධි ප්‍රඥාවත් වඩන්න. ඒ නැත්නම් උසස් කුලවල ඥානවන්තව ලස්සන උපදින්න කරපු දේවල්. ඉතින් අන්තිම ඔක්කොම තියෙන්නේ පුස්සනම් කියන්න කෙනෙක් නැහැ මේ උඹටයි මේ කියන්නේ කියලා එක්කිනුට චෝදනා කරන්න බෑ ඔක්කොමලා ඉන්නේ එක මට්ටමේ. ඒ නිසා මේ උදාන ගාතා. අපි කියන්නේ බොක්කෙම එනෙවුවා. ඒ ශෝෂණ පද්ධතියේ වෙනහල්ලේ අඩියමලු වෙන්නේ. ඒක ඇවිල්ලා කාලා එළියට දානවලු නොදා බැරිලු එතන. ඒක එන්නේ මෙන්න මගේ ගාතාවක් විදියට. ඒක කියන්නේ මේ සිද්ධියක් වුණාට පස්සේ විවේකීව ඒකේ මූලයේ බලන එක. පදනම බැලුවොත් බාහිරයට ගියා නම් ලෝකායතයි විශේෂ. ඇතුළත හේතුව දැක්කම ඒක අභග්යක් කාලකණිකමක් කියලා හිතන්නේ මේක ධර්මයේ මතු කරලා දෙන මාතෘකාවක් ධර්ම මාතෘකාවක් බවට පත් වෙනවා. නිසා හැම වෙලාවෙම මුණත පේන දේ නැත්තම් රජයේ හෝ පත්‍රයේ හෝ පෙන්වන්න හදන දේ නෙවෙයි. ඒකට කියනවා නෙය්‍ය ධර්මය කියලා. නීතත්ත නෙය්‍යත්ත කියලා දෙකක් තියෙනවා. නෙය්‍යත්තේ තමයි පසුපිට පේන දේ. නීතාර්ථය බලන්න දැනගන්න ඕනේ ඒකේ හංගල යට මොකද්ද තියෙන්නේ කියලා. අපිට කාසියක් දෙනකොට කාසිය උඩ පැත්ත එකක් තියෙනවා යට පැත්ත එකක් තියෙනවා. නෙය්‍යාර්ථය කියලා කියන්නේ මේ පෙන්වන්න දෙන උඩ පැත්ත. උත් හැම එකෙම යට පැත්තක් තියෙනවා. නීතාර්ථය නීයාර්ථ නීතාර්ථ දෙක තමයි අර්ථ ධම්ම කියලා පෙන්නලා දෙන්නේ. අර්ථය කියලා කියන්නේ මතු පිට පෙන්වන්න හදන දේ. ඇඩ්වර්ටයිස්මන්ට් වලින්, පත්තර වලින් මවාපෑම. නමුත් හැම මවාපෑමක පිටිපස්සක් තියෙනවා. යටින් කොක්ක. යටින් කොක්ක නැත්නම් ඒකට අපි කියනවා න්‍යාය පත්‍රයක් තියෙනවා ඒගොල්ලන්ට. ඒක ධර්මතාවය නේද? නෑ ඒ න්‍යාය පත්‍රය හැම වෙලාවෙම ඒගොල්ලන්ට වාසියට කරලා තියෙන්නේ. අපි පේන පැත්ත ලහද බාර ගන්නකොට කොක්ක අහලා ඉන්නේ. අර මාළුවා මස් කැලලත් ඇවිල්ලා ගැහුවට හැම ගිලෙන්නේ. දැස්වානෝසේ එතන කිව්වේ ඒක ඒක එහෙම වෙන්නේ ඒක ධර්මතාවයක් කියලා නේද? ඒක සාමාන්‍යයෙන් ඒක ඒක ඒක වෙනස් පැවැත්ම ස්වරූප ඒක තමයි පැවැත්ම කියන්නේ. පැවැත්ම හැම බිලිකොක්කක්ම වැටෙන්නේ ලස්සන හැමක පටලවලා. හැම කලාතුරකින් හම්බෙන රසමසවුලක්. ඒක දුවන ගිල ගහනවා. ගැහුවට පස්සේ හරි මට තමයි හම්බුනේ අපේ කට්ටියටත් නැති වුණා කියලා ගහලා බලනකොට ගස්සන කොටයි තේරෙන්නේ මේ රසමස වල ඇතුලේ කොක්ක තියෙනවා. අහුවෙලා. ඉතින් ඒක දන්නවනම් අඩු ගන්න කන්න නැතුව නිකන් හපලා කන්නවත් යන්න ඉඩ තියෙනවා. කොක්ක පිටින් ගිලින්න නැතුව. ඒක පිටින් ගාව නම් හරි. එතකොට ඒක තමයි රටපාල ස්වාමීන් වහන්සේ කිව්වේ මුවවැද්දා මුවාටවලා මුව මේ කෙමන අටවලා තියලා බලන ඉඳදී මම දක්ෂ මුවෙක් වගේ ගිහිල්ලා හැම කාලා කොක්ක ගසන්න නැතුව පැනලා ගියයි කියලා මුවවැද්දා අඬ අඬ ඉඳදී. නිසා ලෝකේ ඉන්න හැම සබක්ම විඳින්න කොක්ක දැනගෙන ඒස gediya පිටින් කන්න එපා. නිකන් හපල කන්න නිකන් බටන බටනයිෂය ගෙනියලා කෑල්ල කෑල්ල කපලා කන්න. එතකොට කොක්කට වදිනුන ටක් ගාලා තේරෙනවා දැන් මෙතන යකඩයක් තියෙන. දැන් අපි කන්නේ මස්. මස් කනකොට කපලා කන්නේ ගැතින. බලන්න තිරිසන් සතුට කපලා කන්න බෑනේ. දැන් පොඩි පොඩි පොඩි තරපේ ලොකු ගෙම්බෝ අල්ලගත්තට පස්සේ මොළ වදයක් නේ විඳින්නේ. උට තියෙනවනේ නිකන් කට්ලරිස් තියෙනවනේ ටක් ගාලා කපල ගන්න මොන ලස්සනට අරගෙන කෑල කෑල කයිද අද අර මැරලා යනවා තඩි ගෙම්ම ගිල ගන්න බැරුව කපන්න බෑ අපිට විතරයි පුළුවන් කපන්න අපිට ඒ නිසා ශිෂ්ට සම්පන්න ලෝකේ කට්ලරිස් දෙනවා පිළිය තියෙනවා හැන්ද තියෙනවා ගෑරප්පු තියෙනවා කපල කන්න පුළුවන් වෙන කිසිම සතෙකුට ඔය ක්ෂීරපායි දත් තියෙන සත්තු අප ඇදලා කනවා. ඒ නිසා හැම දෙනකොට මේක අනිවාර්යමමක් gediya පිටින් ගිලින්න එපා. ඒක ලස්සනයි. ඒක ඇතුලේ මේක ඇතුලේ මෙහෙම නැමිච්ච කොක්කක් තියෙනවා. ඒ කොක්ක ගැන අවබෝධයෙන් කටයුතු කරනවා නම්. ඒ වුණේ මචට ඒක වැඩගතයි. නේද ලෝකාමිත කියන්නේ තෝ තමයි. ඒක ඔක්ක තියෙන්නේ ඔක්කම ලෝකාමිත. ඔක්ක තියෙන්නේ ඒක නිසා දොර වැහෙනවා. ඔය ඒක නිසා අපිට දැන් හිතුවට වැඩිය වෙලා ගිහිල්ලා තියෙන සාකච්ඡාව සඳහා මෙල්බර්න් වල පැත්තේ කියන්න මොනවද දේවල් තියෙනවද දන්නේ නැහැ. මොකක් නෑ කනක් කියන්න නම් ඉතින් ඒක නිසා බොරුවට නිකන් ඉල්ලන්නේ ධර්ම සාකච්ඡා කියලා. මැරෙනකන් ඉල්ලනවා අඬ අඬ. ඉල්ලුවාට පස්සේ කියනවා මොනවක් කියන්න දෙයක් නැහැ කියලා ලාභයට හම්බෙන්න නිසා ඔය අහගෙන ඉන්නවා. සත්‍යනාති ආවන් පස්සේ කියන්න කියනවා කියනවා. ආ එනකන් ඉන්නේ මම කොටු කරන්නනේ. අවකාශ සිංහල කරන්නකට කියලා. හොඳයි ඉතින් අපිට ඇත්තට මම හිතුවේ 9:00 මාට ඉවර කරන්න කියලා දැන් 9:00යි 9:35 විතර වෙලා තියෙන වෙලාව. අද ඇත්තටම සාකච්ඡා තිබෙන්නේ මෙල්බන් කට්ටිය නිසාමයි. මොකද අපි පොයේ දවසේ නිසා අපි සාමාන්‍යයෙන් තියන්නේ. ඒ නිසා අපි එනවා මෙතනින් නතර කරනවා වෙන කියන දෙයක් නැත්තම් ඈ.